අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි බලාපොරොත්තු වෙමු ඉංග්‍රීසි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න විදියට um good afternoon fellow yogis and yoginis unlike previous times today we have three questions in english and here is the first one Dear Venerable Bhante, I continued with my walking meditation yesterday, that evening, and would like to share my experience. I started with a faster pace and soon walking settled down to a very graceful pace. as I entered this phase, I started noticing my heel touches the ground, then the middle, then the toes. These detailed information swapped between the feet, so there was no time for mind to wander away. This action reminded me of the action of a blotting paper but blotting paper pad during the ink pen era. I was in total peace of this action and I thought I would continue forever. Time to time I did jump in thought patterns as this sensation of walking, as this sensation of feeling feet became monotonous as you mentioned. Soon I could get back to the feeling. Soon I could get back to feeling the feet. Then I started realizing the force was transmitting from left foot to left knee and right foot to the right hip. At this point in time, I realized I was enjoying this whole scenario and thought I could do this the whole day. Then I felt I was enjoying this moment. Then I thought enjoying this noble action itself is an impurity. Then, signing the impermanence, my legs started hurting and I was losing my balance. So I retreated to sitting. Any comments of my experience and suggestions for improvements are much appreciated. May the bless of the Triple Gem be with you. Uh, these are the signs of progress whereby when and where you go plunging into the object, that is to see more and more details of the object, the stream of consciousness becomes pure and pure. So more you go deeper, there won't be any distraction, there won't be any kind of a, uh, likings and dislikings to the external object, you are completely secured. Uh, the symptom is or sign is that you can see more details and that also changing from shapes to the modes. You can see the shape of your heel, the leg, toes and then how the pressure is transferring, sometimes from the ankle to the knee to the hip, and how it is transmitting takes place. So it is very difficult to predict what is the way the mindfulness is taking. Whatever may be more details indicates my stream of consciousness is very secure, not under the influence of any defilements. So promote it as much as possible. Ultimately, the everything what do you call walking appear, appear like a, a flux, a kind of a continuum. It is happening. Uh, mind is face to face with it. And uh, when and where the observing mind and observed object become closer and closer, there's a kind of a electromagnetic field uh, you get attracted into, just like magnetizing. So once that is happened, uh, are utterly ex uh, uh, secured from the external stimuli and instead you can see the object and the observing mind are moving in the same vibration or same RPM so there is no effort necessary. Ultimately they hug each other to merge each other so till that of course you have something to do and it is also don't do immature when and where time permits, just give a gentle push. And ultimately, till they come together, as far as they come to the same electromagnetic field, you have a duty. After Once it come there, your duty is not to do something. Just let it happen. And then be a neutral observer. And you can see the the nature. You can see the... Uh, law of the nature, cause and effect, everything is happening. So this is a very encouraging stage. Promote it, knowing not to promote to the ultimatum, just push it into that field, push it into that uh, electromagnetic field, and then you must know how to put into the neutral or into the clutch. Okay. Um. I believe from the handwriting it is from the same person. Dear Venerable Bhante, I have some simple questions with regards to the walking meditation, if you don't mind, for the benefit of all of us. Number one, question number one. When walking, hands by the side without moving, is it okay? If not, why? Number two, why is it has to be a straight line, not a circle or a square? Number three, what is the significance of having a 30 step length? Number four, there was a question yesterday with regard to the morning chores. With those activities, with a percentage of mindfulness, would it replace a session of walking meditation? or else one still would have to do a 50 50 walking sitting meditation session at home even after the said activities. May you would be able to continue with this service. May the bless of the Triple Gems. The early three questions they are basically pertaining to the pertaining to uh, newcomer. So the newcomer must take care. Your attention must be to the lower part of your body uh, to see the movements of the leg. So your moving hands must not be a distraction. So in order to make it confirm, uh, you are asked to keep the hand tight in front or behind. Even if it is moving, no problem. But if, as far as you know, it is to... Uh, give the attention, conscious attention to the legs, then uh, hands are not much of a important thing. The other thing is straight path is mind must be completely free. If it is curvy, if it is it's blocked and all the kind of thing, lot of calculations are going on in the mind. So for the beginner, they give the as much as possible laboratory situation. So it is a straight path and uh, straight flat and um, the other one is 30 step is it's a, it is not a hard and fast rule. It says it must not be less than 30 and if it is increasing it may be up to 60 steps okay but under such certain circumstances for example if you are doing within your household or in the room sometimes maybe less than 20 uh, but you improvise it but when you are making a, a standard walking path in the monasteries like that we take 45 feet, that means 30 steps, that is standard. But longer the better. So therefore, it is if you are doing in a lawn, uh, it must not be limited to the 30. Uh, do it and uh, why it is not a circle, why it is not a square, because when you go to the other end, the turning on the same point is also an exercise. It's a kind of a turbulent, it's a kind of a distraction. So it is later it will become a homework like the mindfulness that you earn through in the pace area will be little disturbed and challenged at the turning and that is uh, that also will become a, a, training so therefore the, you use the same path uh, but they are uh, the preliminaries nothing to take so serious so you have to improvise according to the circumstances and uh, what was the last one the last one says, or else you still uh, taking compensating your day to day work with the mind uh, the walking and that is also if you are a beginner uh, you may find difficult but once you develop certain amount of uh, def- understand yourself, understand the definition of mindfulness, uh, whether you are exerting to the day-to-day -day activities or walking, no problem. But if you are a beginner, best thing is to walking for the sake of walking without mixing up with the day-to-day -day chorus. Uh, if it is you do day-to-day -day activities, recognize the mass of day-to-day activities and uh, once you develop certain amount of familiarity with mindfulness, walking and day to day, then you can do uh, adjustments. You can do compensating each other. And here is the last question. Venerable Sir, my primary object during sitting meditation is the breath. I experience a gross sensation of air going up at the tip of the nose during in-breath and going down during the out breath. When the breath becomes subtle, I experience rapture in the body. This intensifies with more subtle breath, both in and out, and becomes very strong when the breath is almost not discernible. <clears throat> After a short time, I experience a very subtle breath again and then rupture followed by strong rupture when the breath is not felt. This repeats, and sometimes the breath is very subtle and felt as cold during the in breath and hot with the out breath. Experiencing subtle breath and rupture goes on for some time until pain is experienced. When rupture ceases, but the pain is very strong, rupture arises again for a short time. The mind is very agitated and based and bored at this time. I have not experienced the calm state you talked about when the breath is more or less uh, disappears. Bhante, please advise how I need to progress. May your aspirations be fulfilled in this very life. Eruvan Saranai. The presentation is nice, good. It explains the gross breath and then the subtle breath and the unperceivable subtlest and when it happens, how do you feel like. So these are very uh, encouraging because this is from the technical jargon, from the meditative jargon, mm, changing mind from the materiality to subtle materiality, or oh, materiality, no materiality. So you understand when and where you observe something, uh, the mind is zoom in and zoom out. So just like a microscope, if you focus it is deep go in and you can you can see atoms particles uh, tiny tiny particles when you zoom in uh, you see the grossness so when that is happening hardly you can understand whether it is the same object that you are penetrating through and pulling back but that is what it happens so our mind still even though you are handling the same object sometimes you happy with subtlety so that means you are hating the cross. Whenever you are happy with the cross, when the subtlety appear like boredom, subtlety appear like uncertain, unknown. So now mind is training. And uh, for that training, it gives different episodes, very subtle uh, particle like experience or gross breath or middle breath. So let that it, let the mind to season it, familiarize it, uh, acclimatize it, and later you may find the rapture you find as well as this uh, other feelings will be calmed down when you more and more familiar. One day you must train it up to a certain level. One day you must feel the gross feeling as a uh, gross breath, as a subtle breath with the equipoise mind. These are nothing but two facets of the same object. So till that, please continue. Uh, the beginner usually encourage uh, to see from gross to subtle, subtle to the subtlest. But at the end of the story, uh, you must familiarize it up to a certain level so that subtle as well as gross must be treated equally. So don't misunderstand it. Uh, make it clear these are just instruction for the beginners. Uh, you encourage gross to the subtlety. But the end, you again change your mind or your strategy you must develop equipoise mind to the subtle and the uh, gross equal that is the way you can remove the emotional part you can remove the the frustration part so at the beginning you forget about and just familiarize uh, three stages gross subtle and subtlety subtlest මහා සංග්‍රහණයෙන් අවසරයි. අද දවසේ ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා. පළවෙනි එක ගරු ස්වාමින් වහන්සේ එදිනෙදා මා රැකියාවට යන්නේ බස් රථේනි. මෙම මෙඩිටේෂන් රිට්‍රීට් එකෙන් පසුව මා මා වැඩට යන දිනවලට හා නැවත ගෙදර පැමිණෙන අවස්ථාවලදී බස් රථයේ ඇතුලේ අසුනක වාඩි වී සිටියේදී ආනාපාන සතිය වැඩිවීමට පුරුදු වීමට බලාපොරොත්තු වෙමි. එසේ කිරීමට යෑම සුදුසුද? කාරුණිකව උපදෙසක් දෙන්න. දෙවෙනි එක නිවසේ සිටියේදී විවේක වේලාවක සක්මන් භාවනාව කිරීමටද මට කැමැත්තක් ඇති උනේමි. සක්මන් භාවනාව උදේ සක්මන් භාවනාව කිරීමට සුදුසුම කාලය උදේ වරුවේද ආදුනිකයෙකු හැටියට දිනකට කොපමණ වේලාවක් සක්මන් භාවනාව කළ යුතුද? කාරුණිකව කියා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය අපිට මේ වගේම ශාලාවක් මේ වගේම භාවනා කරන පිරිසක් නැති වුණාට බස් එකේ හම්බුනොත් අවස්ථාවක් ඔය සක්මනයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ දෙකේම ඔය ප්‍රශ්නට බොහොම සරල උත්තරයක් තියෙනවා ඉරියව්වට හිත යොදා කොතන හිටියත් ඉරියව්වට හිත යොදන්න ඒක බස් එකේ හිටියත් ගෙදර හිටියත් ඉස්සල්ලාම Taman එක යාළු වෙන තියෙන ලේසිම වැඩේ තමයි ඉරියව්වට හිත යොදන එක ඊට පස්සේ ඒක හරිනම් විතරක් ඒ ඉරියව්වේ දැන් සක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව හම්බුනට පස්සේ තමයි ඒකේ අතිරේක ආදායමක් අතිරේක ලාභයක් විදිහට තමයි ආනපනේ බලන්නේ ඒ වගේම ඉන්න ඉරියව්ව ඇවිදින ඉරියව්වක් නම් ඊට පස්සේ තමයි වම දකුණ බලන්නේ. ඒක නිසා ඉස්සලාම් බලන්න මෙහෙදී එනතම මේ රිට්‍රීට් එක ඇතුලේදී කොච්චර දුරට Taman Taman ඉරියව්වත් එක්ක යාළුද කියලා. අපි ඉන්න ඉරියව්ව මොකක් වුණත් ඒකට ප්‍රේම කරන්න. ඒකට සාදර වෙන්න. එතකොට මේ Taman තමයි Tamanගේ ලෝකේ ඉන්න හොඳම යාළුවා වෙන්න එහෙම නැති එක තමයි අපිට වෙලා තියෙන විනේ. අපිට මේ එක එකනා ඉන්නවා හොඳම යාළුවා ඉතින් ඒකේ නා අන්තිමට නාව දොරෙන් කාර්ලු වැගිරෙන කට්ටිය තමයි කවුරුත් ඉන්නේ. ඒක අල්ලගෙන හිටියට පස්සේ ඒක කුණු වෙනකොට වැක්කෙනකොට හොදි ගන්නකොට ඉතින් කනගාට වෙනවා. ඊට විඳ වැඩි හොඳයි තමන්ගේ කර යාළුවන් නැතුනත් ඔය නවතර නවතරම තමයි කාර්ලු කාර්ලුම තමයි වැගින්න වැගිනවම තමයි. ඔන්න ඕකට සීමා කරගත්තා නම් හරි. ඉතින් මේක මේ හොඳයි. ඒක නිසා මේ ආශ්‍රද ප්‍රසවාසයේ නොදැනුණත් පස්සේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් ලංකාවේ නැතිනම් කියන්නේ බෑනේ බතකට ගියලා ඉඳ ගන්න හම්බෙන්නේ නැහැ නේ. මෙහෙනම් හම්බෙන්න ඇති. ඒ කියොත් දෙමෙ ඉඳ ගන්න හම්බුණා සූප් එකක් හම්බුණා වගේ. සූප් එකක් අතුනගේ බස් එක සීට් එකක් හම්බුණොත් ඒක දාන පානි කරන්න හම්බෙන්නේ නැහැ. මේක මේ පටපට ඉන කට්ටියගේ ගඳම තමයි ඒ දැනෙන්නේ. ඔය ගලාපැත්තේ යන බස් එකේම නැක්කනම් ඒ ප්‍රයිවට් බස් එකක් වුණත් ඒක ඔය එකක් තුනක්. පුළුවන් නම් අර විදිහට ඉරියව්වට දාගන්න. ඉරියව්වට දාගත්තට පස්සේ තමයි ওই විස්තර වලට යන්නේ. ඒ මොකද මේ ලොකු සංසින්න කාලේ කියනවා අපිට සක්මන හොඳට හරි ගියා නම් ඒ සංස උපදේශයක් දෙනවා. හරි. දැන් සක්මනේදී අපිට වම දකුණු වශයෙන් පියවර 10ක් 15ක් තියන්න පුළුවන් කැඩෙනවා. ආයේ පියවර 10ක් පුළුවන්. තියන්න ඕක තමයි මං කල යුත්තේ කියලා දන්නවනම් බලන්න කියනවා දංගෙට යන ගමන් දානේ ටික වළඳන්න. සක්මනක නෙවෙයි බලන්න ওই කිට්ටුවෙන් ওই කිට්ටුවකට සක්මන වගේ කරන්න. පැම් පහසු කරන්න යනකොට පාත්‍ර ශාලාවට යනකොට කොහේ හරි යනකොට ඔය යන්නේ හැබැයි එතෙන්දි විස්තර හොයන්න යපා. එතකොට මම ඇවිදිනවා කියන එක විතරක් දැනගන්න. එතකොට වැඩි විස්තර බලන්න බලන්න ගියොත් අර කරන වැඩි කරන්න බෑ. අතිරේක දේවල් වලට දාන්න කියලා. ඒ නිසා මේ එදිනදා වැඩ කරනකොට දල වශයෙන් ඉරියව්ව විතරයි බලන්න. ඉද දුන්නොත් පරිසරය හොඳ නම් ඒ தත්වයටදී යනවා විස්තර බලන්න ඉඳගෙන ඉන්න එකේ ආනපානෙ බලනවා ඇවිදින්න එකේ වම දකුණ බලනවා ඒ නිසා අන්නේ උපදේශ පිට ඔය උපදේ මේ යෝජනා කරලා තියෙන කරන්න කියලා එකඟ වෙන්න පුළුවන් ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දිනවල අසන ලද ප්‍රශ්නවලට සම්බන්ධයි. ආනාපාන අරමුණේ රූප නිමිත්ත ගෙවා දමා අරමුණක් නැතුව ඔහේ බලා සිටීම. නාම ධර්ම වලට ඇතුල් වීමක්ද එය මාහට දැනෙන්නේ ඊටාම සංසුන් නිසල අවස්ථාවක් ලෙසටයි. එහිදී සියුම් වින්දනයක් එයි. දිගටම එසේ සිටීමට ආශාවක්ද මතුවේ. එය වේදනා සංඥා සංස්කාර ඇති කිරීමක් යයි හැඟේ. මෙතනදී දුටුවා නම් දුටුවා පමණයි යන්න නොව නැවත වේදනා සංඥා සංස්කාර හා විඥානයේ ප්‍රතිෂ්ඨාව අවස්ථාවක් යයි සිතේ. සතිය බලවත් සතිය බලවත්ව තිබුණත් මේ தત્ත්වයේ කුමක්දයි පැහැදිලි කර දෙනමින් ඊටාම ඕනෑකමින් ඉල්ලා සිටිමි. මේ අවස්ථාවටපත් වූ විට එනම් රූප අරමුණු ගෙවම් කළ විට ඇතිවන සැනසීම ප්‍රීතියක් හා සුඛයක් බව දැනේ. මේ ප්‍රීති සුඛ අවස්ථාවක්ද නැත්නම් නැවත සංඥා ලෝකයට ඇතුල් වීමක්දයි පැහැදිලි නැත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ඇත්තටම ඔය ඒක විදිහකට නෙවෙයි අවබෝධ කරගන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා. අර ඉංග්‍රීසි කියපු විදිහට රූපය ගිවන් වුණාට පස්සේ ඒක අරූප ලෝකයේ නැත්තම් ඉංග්‍රීසියෙන් කියන subtle matter කියලා. matter and subtle matter කියලා. ඒක හරියට කියනවනම් මේ ලෝකෙන් මේ පෘථිවියෙන් කක්ෂයෙන් පිටත් වෙලා 76ක් ගියාට පස්සේ එන්නේ එන්නේ එන්නේ ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා. ඉතින් අපි තාම ලෝකෙට කිට්ටු වල තමයි ඉන්නේ. නමුත් අර ගුරුත්වාකර්ෂණය අඩු වෙන්න අඩු වෙන්න <clears throat> බරක් දැනෙන්නේ නැහැ. ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ලෝකයක් එහෙම ගුරුත්වාකර්ෂණ නැති එකක් මේකින් දැදි හිතා ගන්න බෑ. නමුත් අජට අවකාශ ගාමීකට අනිවාර්යයෙන්ම වැඩි වෙලාවක් ගමනේ දශම ගාන ඉන්න වෙන්නේ ගුරුත්වාකර්ෂණය නැති වෙලාවෙ ඉන්න වෙන්නේ ඉතින් ට්‍රේන් කරන්නේ කොහොමද අන්න එතකොට ඉතින් අජරාසුර යවලා ආයෙ ගෙනල්ලා ආයෙ යවලා ආයෙ ගෙනල්ලා පුරුදු කරනවා ඉතින් මේ වගේ මේ ද්‍රව්‍ය මැට එහෙම නැත්නම් රූපේ ඒක සූක්ෂම රූප බාටපත් වෙන්න ගන්නවා. අපේ හිත කියන්නේ රූපේ නැති උනායි කියලා. ඉතින් ඒක මේ හිතේ තියෙන හිතේ කියන බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. රූප නැතුව මේකේ ඉන්න බෑ. නමුත් ඒ රූප අල්ලන්න බැරි තරම් සියුම් වෙනවා. ඒ සියුම් එක ආයේ මතුවෙනවා සංඥා මට්ටමින්, වේදනා මට්ටමින්, සංස්කාර මට්ටමින්. ඉතින් ඒක ගොඩාක් මේ පැතිකඩ ගන්නවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් වටේක දෝෂයක් නැහැ. මොකද මේ කවදා ඉවර කරන්න බෑ. ඒ නිසා එන්න පුළුවන් හැම කෝලමක්ම, හැම 18 සංඥාවක්ම, හැම ආකාරයකටම එන්න දෙන්නේ. මේ සැකේ නිසා ඔය ප්‍රශ්න අහන්නේ. ඒවයි විවිධ ආකාරයෙන් දැක්කයි කියලා පාඩු වෙන්නේ නැහැ පැටලෙන්නේ නැහැ ලක්ෂ වාරයක් කරන්න කරන කරන යනකොට තේරෙනවා අපි මේ තර්ක මනසෙන් අල්ලන්න හැදුවට ඔතනින් එහාට තර්ක මනසට අහුවෙන්නේ නැහැ ඒක නිසා එන දේ බාර ගන්න යනවා මිසක් ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ඉන්න එපා බලන්න ගියොත් වෙන්නේ අරක ලියලා බලන්න වෙලාවක් එන්නේ නැහැ ඒක නිසා යන පාර හරි එහෙම නැත්නම් ප්‍රතිපදාව ඉදිරියට තමයි යන්නේ කියනක විශ්වාසයක් තියෙනවා නම් ලක්ෂ වාරයක් යන්න දෙන්න. ගියාට පස්සේ එක දවසක කතාව සංඥාදිකය කියලා දෙනවා. තව දවසක වේදනාදිකය කියලා දෙනවා. තව දවසක සංස්කාරදිකය කියලා දෙනවා. තව දවසක රූපදිකය කියලා දෙනවා. තව දවසක විඥානදිකය කියලා දෙනවා. ඒ එක එක පැතිකඩේ කියලා දීමෙන් තමයි අපේ දැනුම හොඳට මේ කන්සොලිඩේට් වෙන්නේ. එහෙම නැත්නම් තහවුරු වෙන්නේ. ඒක තව කෙනෙක් කිව්වට එහෙම නැත්නම් ඔය ප්‍රශ්නයකට උත්තර දුන්නට උත්තර ප්‍රතිඵල නැත්තේවත් නැහැ. ඊට වැඩිය මේ ඍජු ක්‍රමයක් තියේදී අත්ද ගන්න පුළුවන් ක්‍රමයක් තියේදී ඒක කරලා බලන්න. එතකොට තමන්ගේම ක්‍රමයට තමන්ගේ දැනුම වැඩෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්ස මා ආනාපාන සතිය වඩමි. මූල කර්මස්ථානය හුස්ම රැල්ලයි. ඒ නාසිකාග්‍රේ දැනේ. උණුසුම් සිසිලසද දැනේ. දින කීපයක පරියංකේ ලද අත්දැකීම් ලියමි. හුස්ම රැල්ල නොදැනී ගිය පසු එහි එන හිස් බව තුල සිතවිලි බහුලයි. දෙවන දිනේ එක් පරියන්කයකදී සිතවිලි නැති වී හිස් බවක් දුටුවා. ඒක හිසු වේදිකාවක් වගේ. ඒ වේදිකාව tire ළඟට යනකොට ඒක ඈතට ඈතට යනවා මිරිඟුවක් වගේ. ලොකු හිස් බවක් ඇති වෙනවා. ටිකකින් නැති වෙනවා. මෙලෙස කීප විටක් සිදු වුණා. බලන දේ හිස් මේ ශාලාව පිරීලා තියෙනවා කියලා මම කීවට සිත මට පෙන්නනවා ශාලාව හිස් කියලා. තවත් පරියංකයකදී හුස්ම රැල්ල නැති වූ පසු සිතවිලි නොනැවතී යනවා. සිතවිලි දෙස බලා සිටියද ඒවා ප්‍රපංච කරන බව වැටහුණා. හිස් බවක් වගේ ඉදිරියට ඇතිවෙන වේදිකාවට ඇවිත් සිතවිලි දේවල් කියලා යනවා. මේ වේදිකාව විටක නළලේද විටක ශරීරයෙන් පිටතද ඇති වෙන බව වැටහි. සිතවිලි කීපයකට පසුව සංඥාවක් වගේ දෙයක් ඒ වේදිකාවට කීප සැරයක් ඇවිත් සිතවිලි නැවතුණා. එවිට සිත කයට යොමු කළා. නිතරව හිස්ස දැනෙන කය දැන් හරිම කුරුරු වේදනාවක් විඳිනවා. එක්තැනක් පීරිගානවා වගේ රිදෙනවා. තව තැනක රෙදි මිරිකනවා වගේ අඹරනවා. පිට දිගේ ගින්දරින් තවනවා වගේ හරිම වේදනාවක්. ඒ වේදනාව කියලා මෙනෙහි ඒක වේදනාවක් කියලා මෙනෙහි කළාට වෙනදා වගේම නැතුව ගියේ නෑ. මට මතක් වුණේ වෙසක් කාලෙට දැකපු අපායවල්. වේලාවකට හිතුණා හුස්ම රැල්ල නැති වී සැහැල්ලුවක් ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති කළ කයමද මේ කියලා. සුළු වශයෙන් හෝ කයට කරන ද්වේෂයක් ලෙස වැටහුණා. ඔබ වහන්සේ බාහිරින් ඉඳගෙන කියනවා එහෙනවා කයට වෛර කරන්න එපා කියලා. මගේ දෙයත් දෙඅත්ල හා මුහුණ වතුර ගෑවිලා වගේ තෙත් වෙලා බෙල්ල දිගේ කොන්ද දිගේ දාඩිය ගලනවා. එවිට තේජෝ ධාතුවේ ප්‍රකට වීමක් ලෙස මෙනෙහි කළ යුතුයද? මේ දුක්ඛ සත්‍ය දැකීමද භාවනාවේ දියුණුවකට ඉදිරියට යාමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක නිසා මේ වගේ එක හීනයක් නෙවෙයි නම් මත් වෙලා නෙවෙයි නම් ඇත්තටම සිද්ධ වෙන දෙයක් නම් මේක හොඳට දැනගන්න පුළුවන් මේක කාම ගුණත් නෙවෙයි මේ කාම සංඥාත් නෙවෙයි එක්ක මේකේ රූපේ නැත්තම් රූප සංඥා. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් අපි මේ නැත්තම් ඉන්නේ කාමේ. කාම ගුණේ කාම වඩනවා. නමුත් ඒ කාම වැඩිල්ලකුත් නෑ. නැත්නම් කාම වඩවට පස්සේ ඒක අයින් කරලා පස්සේ නේ කාම සංඥාව කියන කාමච්ඡන්ද ව්‍යාපාදත් නෑ. දැන් එක්ක තියෙන රූපේ නැත්නම් රූප සංඥායි ඔය දෙකේ උඟාකල් පුරුදු වෙන්න ඕනේ. මොකද අර අයින් කරපු දෙක අපේ සංසාරේ ගෙනාවු කෙලෙස් වලින් 90 ගණක් අයින් කරලා ඉවරයි. දැන් මේ තියෙන බොහොම පොඩ්ඩක්. ඉතින් ඒකත් ඇහැට කුණ වැටෙනවා වගේ අර සම්පූර්ණ දුක 100%ක්ම දෙනවා. මේ අපේ හිත මේ පුංචි දේ අල්ලන කතන්දර ගොතනවා. හොඳට කල්පනා කරලා බලුවොත් මේ කාමේ නෙවෙයි, කාම සංඥාවක් නෙවෙයි, එක්ක මේ රූපේ නැත්තම් මේ රූප සංඥා නිසා චරිචුරු ගන්න එපා. කරබනේ හිටපන්. ඉඩ දුන්නොත් මේකට උඩගිඩි දුන්නොත් මේ පුංචි දෙයට මේ ඕඩුවයි පිටයි කොන්දයි තෙමෙනවා. ඒක උකට මැරෙන දෙයක් නානකොට තේනවනේ කොහොමද තේන්නේ? ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් අර පොඩි දේ ලොකු කරලා පෙන්නනවා. අපි කියනවා මේ ඕනෙම පෙට්ටියක් ගන්න ඒකේ වාතය අයින් කළ දැම්ම ඉතුරු තියෙන වාතය අරක පුරවනවා. ඒක අයින් කරනකොට ඉතුරු ටික අරක පුරවනවා. ඒක තමයි හැටි. ඉතින් කතන්දර කරන මනුස්සයාට මේ අඬන්න ඉන්න විලට ඇහැට ඇහැට උලක් කරනවා වගේ මේ කියනවා ඒක ਸਰවඥාන්තේ මේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරනවා මේ කාම ගුණ නැති කිරීම සඳහා අපි අරණ්‍යගත වෙච්චාම අරණ්‍ය දරතයක් තියෙනවා දුකක් තියෙනවා පරිලායයක් තියෙනවා ගෙදර වගේ දැප නැහැනේ. නමුත් මහන්නේ මේකට පරිලාහය කියන්න එපා. ප්‍රමෝද වෙන්න. ආනන්දයට යන්න පුළුවන් කියලා. යන්න පුළුවන් වයි කියලා. අරණ්‍ය ඇතැල්ලා කයට ඉන්නකෝ. කයට ආවට පස්සේ අරණ්‍යත් නැහැ, ගමත් නැහැ. නමුත් කය දැන උඩ දාන්න පටන් ගන්නවා. ඒක හරි දුකක්. ඒක හරි පරිලායයක්. ඒක හරි දරද නමුත් ඒක දරද කියන්න එපා. මේ භාවනාවේ ලබාගත දෙයක් කියලා හිතාගන්න. මේක ප්‍රමෝදයක් කරගන්න. මේ සතියේ තියෙන ලකුණක් කරගන්න. මේක ප්‍රීතියක් කරගන්න. ඊට පස්සේ කයේ හතර මහ ධාතුන්ම නන්නන වෙනුවට අපි හිතමු පටවි ධාතුවල දැම්මයි කියලා. ඉතින් පටවි ධාතුව දාපු ගමන් කිනීරක තෙල තැළුවා වගේ. ඇඹරුවා වගේ පේන්න පටන් උග්‍ර වෙලා පේනවා. ඒතර දන්නවනම් මේ ගමේ දුකත් නෙවෙයි, අරන්නේ දුකත් නෙවෙයි, කයේ දුකත් නෙවෙයි එක ධාතුවක්. ඉතින් මේ එක ධාතුවට අඩු කරන්න පුළුවන් මේ භාවනා දියුණුවක්, ප්‍රතිපදාවක්. හැබැයි ඒක දුකක්. ඒ දුකට ඒක දරතයක් පරිලාහයක් කියන්න එපා. පරිලාහයක් තමයි. ප්‍රමෝදයක් කරගන්න උද්දෝත්පාද කාලෙක විතරයි මේක කරන්න හම්බ වෙන්නේ. ඉදිරියට යන කෙනා විතරයි හම්බ වෙන්නේ. මේක දරන්න පුළුවන් කියලා අර පැමිණි දුක් පැමිණි රහයි කියලා මම දා සිංහලයි එක කොහෙන් හොයාගත්තද මන් දන්නේ නැහැ. ඒ වචනේ මේ පැමිණි දුක් පැනිරහයි කියලා යන මිනිහා විතරයි යෝගාවචරය. මේ දැන පුංචි පුංචි දේවල් වලට චෝදනා පත්‍ර ලියන්න ගත්තොත් කවදාකවත් ඉවරයක් කරන්න වෙන්නේ නැහැ. ඒක සංසන්දනාත්මකව බලන්න කාමගුණ නෙවෙයි, කාමේ නෙවෙයි. නැත්නම් කාම සංඥා නෙවෙයි, රූපේ. නැත්නම් රූප සංඥායි මෙතෙන්ට අඩු කරගෙන තියෙනවා. හැබැයි ඒ ටික අරින්නේ හැම වෙලාවෙම පවුරු ගන්න. හැම වෙලාවෙම කොනිටනවා. ඉතින් ඒ වුණාට දැන ඇහුණා වගේ ඉන්න. දැන්නට නොදන්නා වගේ ඉන්න. ප්‍රේමයට නොදන්නා වගේ නැත්නම් ගාලල්ලා. ගාලල්ලා කියලා ඉන්නකයි තියෙන්නේ. එතකොට නිකන් උණ වගේ. මේ ලියා ගන්න බැරි වෙච්ච එක ගැන කියා ගන්න බැරි වෙච්ච එක ගැන ඉතින් ඔය ටිකක් දෙකක් තුනක් මයින් බැනුම් ගන්නකොට ලියන එක නතර කරනවා. කාටද කියන්නේ මට කවදාකවත් ඕක කිව්වට ඇඟුමක් දැනුමක් එන්නේ නැහැ අලිමන්දියට අරක් කියලා මේ ඉන්නේ ඒක ගැන නටනවා මේක හරියට කවදාකවත් විවරණ ටිකක්. හැබැයි මම දන්නවා ඒක කුතුහලයෙන් ඉන්නේ භාවනාදිමක වෙන්න පුළුවන්ද වෙන්න පුළුවන්. ඔයිටත් වැඩිය සිවුම් වුණාට පස්සේ ඒකේ තියෙන පීරි ගෑවෙන ගතිය ඒකේ තියෙන ඉද්දන ගතිය හරිම වැඩි ඉතාලම සිවුම් දෙයක් දැන් ඔය මේ CID එකටම අහුවෙච්චාම ඇඟට ගහන්නේ ඇඟට ගහන්නේ ගහලා මරන්නෙත් නෑ දෙන්නේ වෙන තාලයකට මරනවා වගේ කරනවා මේ පුංචි සීන් හීතල වාත උලන්දාරාවක් කණ්ඩ වදින්න හරිලා තියෙන අද්දක බැඳලා මැරෙනවා ඒ පුංචි හුලන් දහරාව නිකන් මැස්සෙක් වහනා වගේ දැනෙනවා නිතරම. විනාසයි. ඒකමයි ඔළුවට එන්නේ. ඉතින් භාවනා කරපෙක් නම් ඔය ගාලල්ලා කියලා උපෙන අනික් අනික් කන දිහා බලලා නිකන් ඉන්නවා. දැන් මීයක් සය කරලා නැහැ නිකන් අරකමයි මතක වෙන්නේ. ඒකෙන් මැරලා යනවා. බැලුව බැලපට තුවාල වෙලා නැහැ. මොනවත් වෙලා නැහැ. ඒ නිසා මාරේ අපිට දෙන්නේ මේ පුංචි දෙයක් ගැන දාන. ඇහැට කුණ වැටෙනවා. විත්තිං ඔන්න පටන පටන් ගන්නවා කියවන්න රෑ දවල් නැතුව. මං හිතන්නේ කැලේට යන්න කියන්නේ කමඨා සුද්ධ කරනකොට ගස් විතර නින්නේ ආන්න කවුරක්වත් නැහැ. ඒකෙන් තරින්නේ. කියවන්න හිතෙනවා. කියලා ගහක් ගාවට ගිල කරි දොලක් ගාවට ගිල හරි කියවන්න. කමඨාන සුද්ධ වෙනවා. කවුරුත් අහන්න කෙනෙක් නැහැ. හුත්තට මතක තියාගන්න අර කන්දක් අයින් කරගෙන මේ පොඩ්ඩක් ආපු වෙලාවේ මේක ගැන අපි කතා කරන්න තරම් අපේ හිත චපල කරගන්න හැටි මායя කෙලස්. මේකට විරුද්ධව සටන් ප්‍රකාශ කරන්න. කතා කරන්නේ මේක මම දරාගෙන ඉන්නවා. මේක මම ඉවසගෙන ඉන්නවා කියලා බැලුවොත් අපි කාලා තියෙන කෑමවල එක බලන්න ඕවත් ඒවත් දේවල්ද? කියනවා ඇත්ත භාවනාදි මෙහෙම වෙනවද කියන එක නිසා හිතලා වෙන්න ඇති වෙනවා කියන එක විතරයි මට කියන්න තියෙන්නේ මම මෙච්චරම බනින්න වටින්නේ නැහැ හැබැයි ඇත්තටම කියනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දිනේදී ඉංග්‍රීසියෙන් ඇසූ පැනයට දුන් පිළිතුර නැවත සිංහල භාෂාවෙන් ප්‍රකාශ කරන මෙන් ගෞරවයෙන් අයද සිටිමි. මෙම වැඩමුළුව අවසන් වූාට පසු ගෝයින්කා මධ්‍යස්ථානයේ වැඩසටහනකට සහභාගී වූාට කමක් නැද්ද? මේ දෙක අතර වෙනසක් තිබේද? gederදී භාවනාවට වැඩි වේලාවක් යෙදීමට අපහසු නිසයි. නෑ ඉංග්‍රීසියෙන් අහපු ප්‍රශ්න සිංහලෙන් අහන්න ඒක සිංහලෙන් උත්තර දෙනවා. අරකම නම් කියෙවෙන්නේ නෑ. ඒ මම මොනව කරන්නේ? මම ඒ මිනිහා නෙවෙයි දැන් වෙන මිනිහෙක් විතරයි. ඒ නිසා මම කියනවා ඔය ඔය වැඩේ කරන්න එන්න එපා. මොකද එතකොට මට වගේ වෙන්න බෑ. ඕනේ නම් ඒ ප්‍රශ්න සිංහලෙන් අහන්න. එක දෙක gedare යන්න නැතුව අපායට ගියත් කමන්නේ ඒක මේ හදාගත්ත වතකාගාරනේ. පුළුවන් නම් නොගෙන් ඉන්නේ. එච්චරයි. ඒ කවුද දන්නේ මේ ඇයෝ නෑද ඇයෝ. ඒකට ගියාට පස්සේ අර හම්බෙට මේ ඒක මේ අත්‍තර වූ සිර දඬුවන්නේ දෙන්නේ. එකවර ගෙවිලා යන විදිහට හත අටක් ගෙවෙනවා. අවුරුදු පහක එකක් තියෙනවා එයාට මන්ද තුනේ එකක් ගෙවෙනවා දෙකේ එකක් ගෙවෙනවා එකේ එකක් ගෙවෙනවා දිගට යනවා. ගෙදර ගිහිල්ලා හිඟා කන්න. ගෙදර යන්නේ කොහෙද දැරවිලා හිඟා කන්න. පුදුම සැපක් තියෙන්නේ. නිසා ගෝයෙන් කතුමාට පින් සිද්ධ වේවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පළමු දිනේ කමඨහන් පිරිසුදු කර ගැනීමෙන් පසු පසුගිය දින කීපයේ අත්දැකීම් සාරාංශ කර ඉදිරිපත් කරමි. යම් අඩුපාඩුවක් ඇතොත් ඒවා නිදා නිදොස් කර දෙන මෙන් දෙපා නැමද වන්දනා කරමි. පරයන්ක භාවනාවේදී සිත ඉක්මනින් සැහැල්ලුවේ. හුස්ම පිළිබඳ දැනීම සියුම් වී නොදැනීම හෝ කම්පන තරංග නොදැනීම හෝ කම්පන තරංග බවට පත්වී විශේෂ අවධානයක් නොගනී. එවිට පැයක පරියන්කේ බොහෝ වේලාවක් නිශ්චල ආකාරයේ නිශ්චල ආකාරයක් නැති අවකාශයක් වැනි තත්වයක් දෙස බලා සිටිමි. සිතුවිලි හෝ ශබ්ද ආවත් ඒවා බාධාවක් නොවේ. මුල් කාලයේ වේදනා ඇවිත් යයි. අවසාන භාගයේ වේදනා දිගටම පවතී. ඉරියව් වෙනස් නොකොට පැයකමාරක් දක්වා සතියෙන් වීරියෙන් සිටිමි. සිටීමට දැන් හැකිය. පළමු දින ඔබ වහන්සේ විමස ඔබ වහන්සේගෙන් විමසුවේ අවසන් භාගයේ දැනෙන වේදනාවේ දැඩි පෙළීම පිළිබඳවයි. ඔබ වහන්සේගේ අනුශාසනාව වූයේ වේදනාවට මුහුණ දීමෙන් හැරුණු විට දකින දුක්ඛ සත්‍යයක් නැති බවයි. ඒ අවවාදයට සමග වේදනාවේ විපරිණාමය මොහොතක් මොහොතක් පාසා දැක ගැනීමට වීරිය කෙලිමි. මට වැටහුණු විදිහට නම් හැම මොහොතකටම අවදි විය යුතු බවයි. හැම විටම එම උත්සාහය සාර්ථක නොවුනත් බොහෝ විට එහි ප්‍රතිඵල ලැබුණි. දැඩි වේදනාව වුවත් ඒකාකාරී නොව ඒකාකාරී නොව නිවි නිවි දැල්වෙන බල්බයක් මෙනි. වේදනාවට අමතරව හැම අවධානය ගන්නා අරමුණක්ම එකක් පාසා එකක් ඉපදෙමින් ඇතිවෙන බව පෙනිනි. ඒ අතර කිසිත් නැති අවකාශද අත්විඳෙමි. ඊයේ ධර්ම සාකච්ඡාවේදී යම් පැනයකට ඔබ වහන්සේගේ අනුශාසනාව ඌයේ යම් දෙයක සමුදය දෙසට නොව එහි Nirodhaය දෙසට බලන ලෙසයි. ඒ අනුව ඊයේ හවස පරයන්කේදී හැම මොහොතකම නැතිවීම පැත්තෙන් අවධානය හැර වූ විට අවසාන වේදනාවේ පැවති පෙළෙන ගති සෑහෙන්නට අඩුවිය. තවදුරටත් තද අවධානයෙන් සිටින විට වේදනා රැලි දෙකක් අතරද අවකාශයක් ඇති බවද ඒ ඊටාම සිසිල් ඒකාකාරී පැතිරුමක් බවත් ඒ මත වේදනාවේ බිඳිති වැනි දේද අනෙක් අරමුණු ඉපිල්ලෙන ලෙසක්ද පෙනුනි. එය වැඩි වේලාවක් නොපැවතෙනි. එහි පැවති සිසිලස නිසා තවත් අමතර පැයකමාරක් පමණ පරියංකේ සිට තවත් දෙවතාවක් එවැනි සමාන අවස්ථාද අත්විඳෙමි. අද උදේ පළමු පරියංකේ එසේ වීර කළත් එවන්නක් අත් නොවින්දෙමි. සතිය තව දුරටත් දියුණු කිරීමට ඇති බවත් බලාපොරොත්තු අතහැරිය යුතු බවත් දනිමි. ප්‍රතිපදාවේ දියුණුවක් ලෙස දකිමි. පෙරුවන් සරණයි. ඔය එක එක මොනත් එක එක මොනත් එන්න පුළුවන්. ඔය පරාදයමයි ජයග්‍රහණය වෙන්නේ. ඒ නිසා අපි හරියනවයි කියලා කියන්නේ සමාධිය හරියෑමට තමයි අපි භාවනා හරියනවයි කියලා කියන්නේ. ඒකෙදි තියෙන්නේ අර කාන්ත සුන්දර ගතිය. නමුත් ඒක විපස්සනා වෙන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා. විපස්සනා වෙනකොට ලෑල්ලක් උඩ තියලා පලාන කපනවා වගේ කච කච කච කච ගාලා කැපෙන්න පටන් ගන්නවා. පුදුම වේදනාවක් තියෙන්නේ. පුදුම ක්‍රියාශක්තියක් තියෙන්නේ. ඒක නිකන් මේ අභෞරක් අරගෙන කබලයකට දැම්මා වගේ. රත් වෙච්ච කබලයකට දැම්මා වගේ ලුණු ටිකක් දැම්මගේ සටසටසට ගාලා පැතිරෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක ඒක ගන්න තමයි අර හිත කීකරු කරගෙන යන්නේ. ඒක වෙන වෙලාවට අපිට ඉඳන් භාවනා කරලා කියලා. හැබැයි එතෙන්දි තමයි අපි අඳුනගන්නේ මේ දුකේ ස්වභාවය. වෙනදට පොඩ්ඩක් කියන. ආයෙ ටිකක් tempat වෙන ආයෙ ටිකක් කරනවා. ආන්නේ විදිහට මේ දෙක මාරු වෙනවා. අපි හරිනවා කියන වෙලාවේ බහන වර්ධිලා තියෙන්නේ. වැරදුනවා කියන වෙලාවේ බහන හරි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මොන දේ හරි කමන්නේ දිගට කරගෙන යන මිනිහට වඳින්න වටිනවා. දිගට කරන්නේ නැතුව මේ හරියන කන් අතරලා ගිහිල්ලා ඔය වැරදුනා නතර කරපුවම අපේ කතන්දරේ අවධාන ජවනිකාවට සාපේක්ෂව කතන්දරයක් ගොතනවා අපි. දිගට කරන්න. එහෙම දිගට කරගෙන කරගෙන යනකොට හොඳට හිතට Java කවල කවල කවල ගිහිල්ලා ගිනි කවුන්ඩක දානවා. Java කවල කවල කවල ගිහිල්ලා සුළු සුළුඟකට දානවා. Java කවල කවල ගිහිල්ලා පැහැත් වෙනවා පෙති ගන්නවා. ආන්නේම කර කර කර කර යනවා මොකුත් වෙන්නේ නැහැ බොරුව කරන්නේ. ඒ නිසා දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස කලක සිට මම ආනාපාන සති භාවනාව කරමි. උදයේ භාවනාවට වාඩි වී සුළු මොහොතකින් හිස් බවට ගිය අතර යන්තම් ඉර පායන් පායගෙන එනවා වාගේ ටෝච් එලියක් වාගේ කහපාටට හුරු එලියක්ද වරක හඳ වාගේ අහස මත ඇති එලියක්ද දම් පාට කහපාට එලිද දිස්විය. භාවනාවට වාඩි වූ ටිකකින් හිස් බවට යාමෙන් හීනෙන් මෙන් සිදුවන නොයෙකුත් දේ දෙස බලා සිටීමත් මට පුරුදුය. අද දහවල් මම ඊතා සැහැල්ලුවෙන් සිතවිලි වලට එන්න ඉඩ හැර භාවනාවට ඉඳගතිමි. ටික වේලාවකින් මට දැනුනේ මෙසේය. මා නොසෙල්වන පිළිමයකි. අවට සිදුවන හැම දෙයක්ම ඇසේ දැනේ. එහෙත් කිසිම හැඟීමක් නැත. වෙනදා වාගේ හීන ස්වභාවයක්ද නොවේ. සම්පූර්ණයෙන්ම හිත හිස්ය. ඉඳගෙන ඉන්නා බව, හුස්ම ගන්නා බව දනිමි. සාමාන්‍යයෙන් සිටියෙමි. කිසිම අවශ්‍යතාවයක්, සිතුවිල්ලක්, හැඟීමක් නැත. ඔහේ සිටියෙමි. උපදේශම්පත් උපදේශක් පතමි. ඔබ වහන්සේට නිරෝගී හා දීර්ඝායුෂ පතමි. මේ කරන්නේ අත්‍යවශ්‍යම නැහැ. ශරීරය දන්නවා 100%ක් බොඩි නොලෙජ් එකෙන් කරන්න ඕන දේ. අත දැම්මොත් කෝරි ගොඩයි. දුවර පටල වාරිලා ඔබ හිටපන් කියලා නිකන්. ඉන්නවා. මොනවාක්වත් කරන්න. මම හිටියොත් විතරයි කචල් එක. දැන් ඕගොල්ලෝ ගෙදර හිටියොත් විතරයි ගෙවල් වල කචල්. නැත්තම් මොකක්වත්ම නැහැ. ඕගොල්ලෝ මෙතන ටෙලිෆෝන් කරලා ඇහුවේ නැත්තම් මොනවා ප්‍රශ්නයක් නැහැ. ගියොත් කචල්. ඒ නිසා මම යන්නේ මං තීර 200ක් චරිත සාතිකයක් දෙන්නම් කිසිම තැන කවුලක් යන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් විනාඩ අයින් වෙන්න කියන පැත්ත කරලා මේ යන්නත් එපා කරේ බලහිට බම්බ නැති වෙච්චාම කොච්චර ජොලියට වැඩි යනවද කියලා. එච්චරයි. එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේ බොඩි නොලෙජ් කියන කියන තමයි ඇඟේ ඇඟේ තියෙන ඥානය අවුරුදු කෝටි ගණන් පරණ එකක්. ඒක කොස්මික් ලයිබ්‍රරි කියලා කියන්නේ සියලුම ඥානයන් තියෙනවා. ඇත්ත දැම්මොත් එකක්වත් වෙන්නේ නැහැ. යන්න හරි. 100%ක්ම ඥානය තියෙනවා. ඒක අන්තිමට වැగిරෙන්න ගටන් ගන්නවා. මේකට අත දාන්න ගිල්ලානේ මේ අනවශ්‍ය අත දෙමිල්ල කියන ඔක්කොම අවුල් කරලා තියෙන්නේ. මේ මම යට උගන්නන්න ගිහිල්ලා. <laughs> <laughs> ඉස්කෝලේ ඉන්න කියලා. මම පොඩ්ඩක් ඉස්කෝලෙන් අස් කරලා දාන්නවා. ලස්සනට වැඩේ යනවා. එදාට තේරෙන පටන් අර ගන්නවා මෙච්චර ලස්සන ලෝකයක් තියෙද්දිනේ අපි හම්බ කරන කන්නේ ඇදගෙන නාන්නේ බෙදාගෙන වළඳන්නේ. ඉතින් මොකද කරන්නේ? ඔකට ඉතින් මෝඩ ගමන මොනව කරන්නේ? නිසා කරදර මන මෝඩෙක් වගේ බුදුසසුන කියන්නේ චක්කු මාත යතාන්දෝ සෝතවා බදිරෝ යතා පඤ්ඤවාස යතා මූගෝ සායේත මත සායිතං ඇස් ඇත්තේ පොට්ටෙක් වගේ හිටපන් කන් ඇත්තේ බීරෙක් වගේ හිටපන් දැනුණට නොදන්නා වගේ හිටපන් මොලේ දිනුණට මැට්ටෙක් වගේ හිටපන් බැරිම නම් මලවිනියක් වගේ ඉඳලා බේරියන් කියලා තියෙනවා ඉතින් ඒක බැලුව බැලමට පේන්නේ මහා නාස්තික කිසිම නිෂ්පාදන නිර්මාණශීලීත්වයක් නැති දෙයක් විදියට කරලා බලන්න මේ කරන්න ගිහිල්ලා කෙරුමලා කරව ගන්නවා කරනවා ඉතින් බලනින්න මිනිහට දෙකොණින් hina යනවා අනේ අම්මේ මේ තියෙන ශරීරේ තියෙන චිත්තක්ෂණේ විඳගෙන ඕකට කියන්නේ සම්පත්‍ති කර අවස්ථාව කියලා. ඕකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. සාසන සම්පත්තියල මේක තියාගෙන මේ නටන්නේ. ඔය කියන පීච් එකතිය ගන්න පුළුවන් ද බලන්න අම්මගේ තනින් කිරි බිව්වත් ගන්න බෑ. ඒ තරම් පීච් එකමක් බුදුහාමුදුර අපිට අම්මගේ තනේට වැඩි තනයක් බුදුහාමුදුර දීලා තියෙන්නේ. අමාමෑණී බුදු පියාණන් වහන්සේ නිසා පුළුවන් තරම් ගිහිල්ලා කැඳී ඇවිලා ඵලයන් කියලා තමයි කියන්නේ. නාසමාපෝ. ඔතෙන්ද ගිහිල්ලා නැතිවියා. එක එක එක එක එහෙම නැති වෙනවනම් මේ සතා සර්පයටත් පහසුයි මං හිතනවා. ඒ ගියේ නෑ. අපි හිටියොත් ඒකටත් කුත්තු කරනවා අරෙන් ගහනවා මෙහෙන් ගහනවා පරිසරයත් කෙලෙනවා එචා පුළු පුළුවන් එක්කන කරුණා කරලා උන්නෝ කියන තැනට ගිහිලා විවේක වෙන්න ගරු ස්වාමීන් වහන්ස ඊයේ ධර්මදේශනාවේ නොසේවනය කළ යුතු මනෝ සමාචාර ලෙස දැක්වූයේ අභිඤ්ඤා ව්‍යාපාද හා විහිංසාවයි විහිංසාව අභිඥාවේ හා ව්‍යාපාදයේම කොටසක් නොවේද? විහිංසාව විශේෂයෙන් මතු කිරීමට විශේෂ හේතුවක් ඇද්ද? සිතේ දැඩි ලෝභය හෝ ව්‍යාපාදය හඳුනා ගත හැක. එහෙත් විහිංසාවක් වෙනම හඳුනා ගත නොහැක. අවිද්‍යාව නොසේවනය කළ යුතු ධර්මයක් ලෙස නොදක්වන්නේ එය කිසි විටකදී හඳුනාගත නොහැකි ධර්මයක් හේතුවෙන්ද තෙරුවන් සරණයි මේ කියන අභිජ්ජා ව්‍යාපාද විහිංසා ව්‍යාපාද විහිංසා කියන්නේ කරුණාවේ සහ මෛත්‍රියේ සහ කරුණාවේ අනිත් පැති දෙක. ඒ නිසා කරුණාව මෛත්‍රිය දෙක වෙන් කළ අඳුර ගන්න පුළුවන් නම් ව්‍යාපාදයට විහිංසාවත් දෙක ඒකේ අනිත් පැත්ත කියන එකෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. නමුත් සම්මත වශයෙන් තියෙන්නේ අභිජ්ජා කියන නැත්නම් මට කාමච්ඡන්දේ මේ කාම රාග කියලාත් වැටෙනවා ඒකේ. දැඩි ලෝභය හෝ ලෝභය ඊට පස්සේ ද්වේෂය ඊට පස්සේ හිංසාව ඉතින් මේක තමයි අපේ තේරවාදයේ පිළිගත්තේවා. ඉතින් ඒකෙදී මේ ව්‍යාපාදේ සහ හිංසාව දෙක ව්‍යාපාද කියන්නේ කරුණාව නැතිකම, මෛත්‍රී නැතිකම, හිංසාව කියන්නේ කරුණාව නැතිකම කියලා හිතාගත්තොත් චිත්තයක් හදාගන්න පුළුවන් කියලා මම හිතනවා. තෙරුවන් සන්නයි ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය සක්මන් භාවනාව ඔබ වහන්සේ මීට හෙතදී මගේ ප්‍රශ්නයකට දෙන ලද උපදෙස් පරිදි සක්මන් භාවනාව ප්‍රගුණ කරගෙන යමි. මුලදී මා ඊතා සෙමින් සක්මන් භාවනාව කෙලිමි. එහිදී පාදයේ ගමන් කිරීම මුල මැද අග වශයෙන් පාදයේ එසවීම ගමන් කිරීම සහ තැබීම මෙනෙහි කෙලිමි. මා ඊතා සෙමින් සක්මන් භාවනාව කරන හේයින් මේ තුන් ආකාරය සිතින් මෙනෙහි කළ හැකි විය. දැන් මා මද වේගයකින් සක්මන් භාවනාවේ යෙදේ. මෙහිදී මාහට ඉහත තුන් ආකාරයේ මෙනෙහි කළ නොහැක. මක් නිසාදයක් මගේ වේගය වැඩි බැවින් සිතින් පාදයේ එසවීම, පාදයේ ගමන් කිරීම, පාදයේ තැබීම වශයෙන් සිටීමට වැඩි වේලාවක් නොමැත. මා අසා ඇති පරිදි භාවනාවෙන් ඉදිරියට යාම භාවනාවෙන් ඉදිරියට යාමට ඊතා සියුම් තැන් අත්විඳිය යුතුය. ඒ ආකාරයට සිටීමේදී සක්මන් භාවනාව සෙමින් කළහොත් ඊතා සියුම් තෙන් পায় ඔසවා තබන තෙක් සිදුවන සියුම් දේ වරහන් ඇතුලේ අත්විඳිය හැක එසේම වේගයෙන් සක්මන් කළහොත් වම් පාය සහ දකුණු පාය ලෙස පමණක් සිටීමට කාලය ඇත ඊතා සියුම් තෙන් බැලීමට වේලාවක් නොමැත සක්මන් භාවනාව තව දුරටත් ප්‍රගුණ කිරීමට කිනම් ක්‍රමයක් වඩා උචිතයයිද වටහා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් බව මේ අත්භවයේදීම ලැබේවා. සක්මනේ කරන්නේ පරියන්කේ හිටියත් ආස්වාසිය මුලමෙදාග ප්‍රස්වාසයේ මුලමෙදාග පිම්බීමේ මුලමෙදාග හැකීමේ මුලමෙදාග කියලා යම් ප්‍රමාණයකට විස්තර දැක්කට පස්සේ හිත ඒ විතක්ක ਵਿਚාර අහලනවා. විස්තර හිවිල්ල නතර කරනවා. සක්මණේද නතර කරනවා. ඉතින් නතර කරන වෙලාවේදී කය වේගය වෙනස් වෙයි. හුස්ම වේගෙත් වෙනස් වෙයි. ඉතින් අන්නේ වෙලාව කොහොමද කියලා දැනගෙන මේ වෙලාවේදී වෙන දෙයකට ඉඩ දෙන්නේ නැතුව ආයෙත් විස්තර හොයන්න ගියොත් අර තැම්බෙන බතට ඇල් වතුරක් කිරෝ වගේ තමයි. බත කුඳන් ගහනවා. බත දැන් හැතපෙන්න අරන එකයි තියෙන්නේ. ඉතින් ඒක තමයි පුණු දවස් තුනේම කිව්වේ. විශේෂයෙන්ම දෙවෙනි දවසේ ඉඳලා මේ විත්තක්කේ පාවිච්චි කරන්න විස්තර වශයෙන් හොයන්න. නමුත් ඒක යම් මට්ටමකට ආවට පස්සේ ඒක හැලෙනවා. ඒක ඒක අදාළතාවය නැති වෙනවා. නැති වෙනකොට පොඩ්ඩක් නිකන් ඉන්න ඕන. එතකොට හුස්ම ගන්න වේගෙත් වෙනස් වෙයි. තක්මන් වේගෙත් වෙනස් වෙයි. නමුත් Taman දැනගෙන ඉන්න ඕනේ මම දැන් ඉඳගෙන ඉන්නේ. ඇවිදිමින් නෙවෙයි. සක්මන් කරනකොට දැනගන්න මම දැන් ඇවිදිමින් ඉන්නේ. ඉඳගෙන නෙවෙයි. ඒතකොට තේරෙයි වැඩි අනායාස වෙන්න පටන් ගන්නවා. මෙහෙවීමකින් තොරව වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔතනදී තමයි අපිට ඒ විතක්ක ਵਿਚාර හැලෙන්ඩරලා ඒකට ඒකේ ස්වභාවික වේගය ගන්න හදන හැම වෙලාවකම මම ඇරිංගනවා. හැම වෙලාවකම මාන්න එළියට එනවා. හැම වෙලාවෙම තණ්හාවක් එළියට එනවා. ඉතින් හොඳ සිද්ධාස්ථානයක්, මධ්‍යස්ථානයක් මේ මමයා මේ ගොඩ පෙරක දෝරුකම් කරගෙන කරුණාපෛත්‍ය කරනා වාගේ ඇවිල්ලා මේ ගමන බාධා කරලා ඇඟිලි ගන්න හැටි. මුතික හරි අමාරුයි ඒක මේ කොතනදීද විතක්ක ਵਿਚාර සෞඛ්‍ය සම්පන්නව හැලෙන්නේ කියලා. ඒක තේරුම් ගත්තේ නැත්නම් ප්‍රශ්න දිගටම එනවා. ඔකට මම දන්නේ කොහොම කරලා අපි මූල ධර්මානුකූල උත්තරයක් දෙනවද කියලා. මේ දෙයට letting go වෙන්න අරින්න ඕනේ. ඒක උඟ දෙනකොට කරන්න බෑ. මේ සිංහල බෞද්ධයර තමයි ප්‍රශ්න තියෙන්නේ. එයාට උපකරණي අවශ්‍යයි ක්‍රමවේදී අවශ්‍ය ප්‍රතිඵල වලට වැඩි. ඉතින් අර ක්‍රමවේදී අල්ලගෙන මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්න මුලමෙද කඩ කඩ ඉනවා. නැත්නම් ඔතන යවන තබන කර කර ඉන්නවා. භවනා නොමිලේ නොමිලේ නෙවෙයි අනායාසයෙන් වෙන්න හදද්දිත් ආයාසයෙන් අරගෙන ආයෙ මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒක හරි අමාරුයි හේතු ගන්නලා දෙන්න. හේතු ගන්නලා දෙන්න හේතු බැරි වෙන්න හේතුව ප්‍රායෝගික නැහැ. මේ උපකරණ වලට ආස කරාට අවසාන ඵලෙ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වඩුවම ආයුධත් එක්ක පොරබදනවා. මොහොඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා. ඉතින් ගිහිල්ලා කියලා දෙන්න කාටවත් බෑ. ඒ නිසා කියා මතක තියාගන්න යම් වෙලාවක භවන අනායාසයෙන් වෙන්න හදනවා නම් ආර්ය පරිශ්‍රණේ නාමයෙන් එකට වෙන්න අරින්න. ඒකට විස්තර පෙන්නේ නමුත් විස්තර ඇති දැන්. ඊළ ආයෙ විතර පේන වෙලාවකට එනවා ආයෙ නැති වෙලාවක එනවා ආයෙ විතර පේනවා ආයෙ ආනේක හතර හැරයක් වෙන්න හරියට පස්සේ තේරෙයි භාවනා ටික දුරයි එලවන්න ඕනේ ඊට පස්සේ දුවන්න ගන්නවා ඊට පස්සේ තියෙන පැත්තකට වෙලා දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ නිරීක්ෂණය තියාගෙන ඉන්නවා ඇඟිලි ගැසීම අඩු කරන එකයි තියෙන්නේ. ඒ නිසා ඒකට ඉඩ ඇරීම යන්න දීම එහෙම නැත්නම් අනායාස වෙන්න ඉඩ ඇරීම කියන කලාව ඉගෙන ගන්න වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උතුම් මඟ පෙන්වීමේ යටතේ භාවනා අරමුණු ගෙවි ගොස් හමුවන ශූන්‍යතාවය අත්දැකීමින් පසු වෙමි. අදට මේ තෙවන දිනයයි. ශාරීරික අපහසුතාවයක් නිසා කීප විටක් ඉරියව් මාරු කරද වරහන් ඇතුලේ සමහර අවස්ථාවලදී හිඳි ගැනීමේ ඉරියව්ව එම අත්දැකීමට කිසිම හානියක් සිදු නොවුනි. මා ඉරියව්ව මාරු කරේ ඊටාම සීරුවෙන් අකණ්ඩ සතියක් පවත්වා ගනිමින්ය. වරක් පරයන්කයේ නොව දනහිස්සේ දනහිස් පපුව දෙසට නමා වාඩි වී සිටීමේදී පවා මේ අත්දැකීම පවත්වාගෙන යාමට හැකිවිය. මෙය සාමාන්‍යයෙන් කළ යුතු දෙයක්ද. ශූන්‍යතාවයට පත්වීමෙන් පසු සතියෙන් නැගිට ගමන් කළ හැකිද? ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ ඇතුලේ කරන්න එපා එළියට ගිහිල්ලා ඕන එකක් කරගන්න. මොකද අනික් කට්ටිය ගැංගි හැප්පෙන්න ගත්තොත් එimhe මේ අවුල් වෙනවා. ඕතෙන් ගියාට පස්සේ භාවනාව මොන්න જાති කියලා සතිය කඩන්න බෑ. ඉතින් අපි අපි හිතනවා කැස්සොත් සතිය ගැඩේ වැස්සොත් සතිය ගැඩේ අරේ ගියොත් කරලා බලන්න. ඔය සතිය කියන එක ඕගොල්ලෝ හිතන තරම් මේ ඉරි කිරිබිම්මලි නැට්ට කිරිබිම්මල් නැට්ටක් නෙවෙයි. ඕක බොහොම ශක්තිමත් එකක්. අපේ තියෙන බය විතරයි තියෙන්නේ. කැඩෙන්නෙම නැහැ. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න සතිය කැඩලයි කියලා. ඔප්පු කරන්න සතිය තියෙන්නේ බයි. නැත්නම් මොකෙන්ද කියන්නේ? උපරාදයි නඩු උපරාදයි. අපි ඒ තරම්ම අපි අපි ගැන අවිශ්වාස කරනවා වෙන සතිය අවිශ්වාස කරනවා එහෙම නැත්නම් සතිය ස්ථාපිත භාවයක් හිතන්නේ අපි හිතන මේක හැමදාම නිකන් කාර් එක ගව් පේන්ට් එකක් වගේ තියෙයි මුඛයේ කරු හැප්පුණොත් හීරෙයි කියලා නෑ මොකක්වත් වෙන්නේ නෑ බය වෙන්න එපා කරන්න තියෙන ඔක්කොම සෙල්ලම් ටික කරන්න කිසි දෙයකට බය වෙන දැන මුලදී නම් කියනවා පටන් ගන්න වෙලාවෙදී ඒකට අවශ්‍ය தত্ত্ব දීලා ඒක හුරු කරගන්න ටිකක්. ඒ කියන්නේ දැන් කෙල්ලෙක් යාළු කරගන්නකොට කරන දේවල්. ඒ වෙලාවේ චොක්ලට් දුන්නාට ලේන්සු දුන්නාට ප්‍රශ්නයක් නැහැ. පාස්සේ මල හොන්තු මේ කයින් කරන්න බෑ. මොන જાතිකේවත් ආයෙ දික්කසනට ගියත් මෙන්න ඇඟට හිට එච්චරම තමයි. ඔව්වා කියන්න හොඳ නැහැ වයස කට්ටි ඉන්නකොට. hinaවෙන්න ඔටුර පෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙම වැඩසටහන්ට මා ආරණ්‍යගත වූ පසුව මට ගෙදර උදවිය මතක් වූයේ නැති තරම්ය. දින දෙකකට පසුව හදිසියේ මතක් වූයේ මාහට මෙම අවස්ථාව සලසා දීම පිණිස පින්වත් නොදුන් වගේය. එහෙයින් බලෙන් මතක් කොට චාරිත්‍රයක් වශයෙන් පින්දුනිමි. ආරණ්‍යගතව පස් දිනක් ගත වූ ගත වූ අද මට ඔවුන්ව නිතර මතක් වේ. සැපදුක් සෙවීමට සිටේ. මේ ඔබ වහන්සේ සඳහන් කළ පරිදි ක්ලේශකාමවල ප්‍රහාරයට ලක් වෙමින් ඇති බව දැනේ. මේ දරාගෙන ඉදිරියට යා යුතු බැව් වැටහි. මා පරයන්කේ ගත කරන විට බොහෝ විට එකකට එකක් සම්බන්ධ නැති රූපරාමු ඇති වී නැති වී යයි. මා ඒ දෙස ඔහේ බලා සිටී. කිසිවක් සිතන බවක් නැත. එය නීරස වන විට සිතවිලි ජාලයක ගමන් කරයි. මදකින් එහි ඒ මදකින් ඒ වැටහි යලිත් කර්මස්ථානය කරා එළඹි විට නැවත රූප වාහිනිය මත යොමු වේ. ඉඳගත් සැනින් මෙම தത്വයට යා හැකිය. හුස්මක් ගැන බොහෝ විට දැනීමක් නැත. සක්මනේදී මාසිත පිට යන්නේ කෙලෙසදයි විමසිලිමත් වීමි. පහත නිරීක්ෂණයන් අද්දුටුවෙමි. මාස් පළවෙනි එක මා සක්මනේදී විශේෂ අත්දැකීමක් දකි. එනම් පාද වෙත සැලකිය යුතු කාලයක් අවධානය කිසිවක් නොසිතා පාද ගැනද දැනීමක් නැතිව පද වේලාවක් ඇවිදීම වැනිය. දෙවෙනි එක මෙම නිරීක්ෂණය වාර්තා කළ යුතුයයි සිතේ. තුන එය වාර්තා කළ යුතු ආකාරය වර්ණගයි. හතර කීප වරක් එම වාර්තාව මනසේ සකස් කරයි. නිවැරදි කරයි. එය දහවරක් වුව විය හැකිය. පහ හදිසියේ සතිය පැමිණ මා අරමුණ වෙත ගෙන යයි. හය නැවත මෙයම විය හැක. සමහර විට මෙය වෙහෙසකාරීය. භාවනාවේ දියුණුවක් උදෙසා උපදෙසක් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔය කියන්නේ රචනෙ පිටිපස්සේ තියෙන විදියට ඉඳගෙන ඉන්නකොට මොන ජවනිකා පෙන්නුනත් මොන දේ වුණත් ඉඳගෙන මම ඉන්නේ ඇවිදින්මින් නෙවෙයි කියලා දන්නවනම් සතිය තියෙනවා. සක්මන් කරනකොටත් මේ ලියන්නේ කොහොමද වාර්තා කරන්න කියමුද කොච්චර જાති වුණත් මම ඇවිදින්මින් ඉන්න බව ඉඳගෙන නෙවෙයි බව දන්නවනම් ඕකෙන් සතුටු වෙන්න. අනේ වගේ පුංචි උපමානයක් තියාගන්න වැඩි විස්තර හොයන්න ගියොත් පටලැවෙනවා. કોઈ මොන හිත කතන්දර කතා කරන්න ගියත් මම ඇවිදින්මින් ඉන්න බව දන්නවද කියලා විතරක් බලන්න. ඒ ඒ හොඳට ඕම ඇති 100ක් ලකුණු දෙන්න. ඉඳගෙන ඉන්නකොටත් මොන යවනිකා පෙන්නුණත් ඇහුණත් මොනවා වුණත් ආස්වාද ප්‍රසවාස කරත් ඉඳගෙන ඉන්න බව දන්න තාක් කියලා ඒකට සතුටු වෙන්න පුළුවන් වුණොත් ඉදිරි ගමනේ යතයි. මුල් කොටසේ තියෙන එකට ඒ ගෙවල් වල මිනිස්සු මතක් වෙන එකට ඒ බුරුමේ පන්සිහාසික දවසක් කියනවා. බොහොම විශ්වාසයිතෝ කිව්වා. මේ ගීකේ පැට හාමුදුර කෙනෙක් රිට්‍රීට් එකට ආවිලා. පළවෙනි දවසේම කිව්වලු මම ගොඩක් කල් ඉඳලා ආවේ ස්වාංශ කිසිමට එන්න බැරි කරන්න දෙයක් නැහැ. හැබැයි පන්තලේ පූසෙක් ඉන්නවා කිව්වලු. එච්චරලු. දෙවෙනි දවසේ කිව්වලු ස්වාංශ මට දැන් පූසන් නිතර මතක් වෙනවා කියලා. තුන්වෙනි දවසේකට භාවනා කරන්න බෑ. ඒකමයි මතක් වෙන්නේ හතෙන් දවසේ කියලා. නැරෙන්න ඕනේ නැහැ. මම බනිනවා තමයි කවුද දන්නේ මේ අයෝ නැද කියලා. මුක්කක් හරි එකක් අපිට escapeism එකක් තියෙනවා. පණින්න එකක් තියෙනවා. ඉතින් අර අපරාධර ගෙදර ඉන්න මිනිස්සු බණුන් ගන්න. ඒක නිසා මේ මේවට මේක මාරය කියලා අඳුර ගන්න. කෙලස් කියලා අඳුර ගන්න අපි දෙගොල්ල කතා කරගනිමු, givis ගනිමු. එයාට ඉඩ දෙන්නේ නැතුව නැත්නම් ආපු වෙලාවක ඒක හෙලි කරනවා. අපිට දත එකක්වත් තියෙනවා බඩ එකක්වත් තියෙනවා ඉහි එකක්වත් තියෙනවා කැන්සර් එකක් තියෙනවා ඔන්න භාවනා කරන්න බෑ කියයි. දැන් මොකද තියෙන්නේ? මොකක්වත් නැතිකම. ඒකෝට අර වගේම කැන්සරයක් ඉතින් හදා ගන්නවා. ඒක නිසා කිසිම වෙලාවක ස්වභාවයෙන් භාවනාවට නඹුරක් එන්නේ එන්නේ අනිත් පැත්තටම. මේ එන එක පොඩ්ඩක් අල්ලගෙන මෙව්වත් කී කිය ඉන්න දේවල්ද මේ අපිට ලෙඩක් කරදර නැහැ බුද්ධෝත්පාද කාලයක් තියෙනවා මනුස්සාත්ව භාවයේ තියෙනවා ක්ෂණ සම්පත්තිය තියෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා ධර්මයේ තියෙනවා පැවිද්ද තියෙනවා ඉතින් අපිට කණ්ඩ දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් තව මොනකෙන් gediයට තවත් රණ්ඩු කරන්න කියලා හිතට කියන තව මගුලක් දෙවි මොනද කතා කරන්නේ ඒක නිසා හිතට ඕනේ නැහැ මොනම හේතුවක්වත් එයාට හේතු හදන්න පුළුවන් ඕන එකක්. එව්වටද අපි මේ වෙලා දෙන්න හදන්නේ. එව්වා මේ මේ මගේ වන්ටමකටවත් දන්නේ නැතුව gedara dure හිටියනම් කොහෙද හිත අපිව ගෙනියන්නේ? අපේ කට්ටිය අපි කොහෙද ගෙනියන්නේ? ඉතින් ඒක නිසා සංවේගී පීඩව ගන්න ඔක්කොම හම්බුණත් අපිට මේ මොකද්ද ඌණ භාවයක්, අතෘප්තිකර භාවයක් තියෙනවා. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මෙය භාවනා අත්දැකීමක් නොවේ වචනවල අර්ථය පැහැදිලි කර ගැනීමකි පරයන්කේදී සහ සක්මනේදී අත්විඳින අත්දැකීම් සමගම ඒහා සමාන්තරව හිතෙන් නොකඩවා ගලා එන වචන වරහන් ඇතුලේ ඉන චැටින් සිතුවිලිද නැත්නම් විතක්ක කියන්නේ ඒ වටද එය නැති කර ගැනීමට කුමක් කළ යුතුද සමා වේලා අනුකම්පාවෙන් මෙහි වෙනස පහදා දෙනමින් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා ඒක තේරුම් කරගන්න පුළුවන්. ඒ ඔක්කොම තේදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියන්නේ. ඒ ඔක්කොම තේදී ඇවිදින බව දැනගන්න පුළුවන්ද කියන්නේ. ඒක පුළුවන් නම් ඕවා පස්සේ විසඳන්න පුළුවන්. ඕවා විසඳලා නම් අරගෙන කවදාවත් යන්න බෑ. ඒක තමයි මේ අපිට දාන බෝලි. අපි දැනගන්න ඕනේ එයා දාන බෝල කන්න යන්න එපා. ඒ ඒ ඇතුලේ ඉන චැටරකදීදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඒ ඉන චැටරකදීදී ඇවිදිනවට පුළුවන් දැනගන්න පුළුවන්. කොහොමද දන්නේ? ආන්න ඒක ලියන්නේ. එතකොට ඔයා මගහරවලා යන්න පුළුවන්. අන්තිමට පස්සේ ඔයාට උත්තර දෙන්න පුළුවන්. ඔවට ඔවත් එක්ක ගීත ගන්න එපා ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් ගන්න යන්න එපා ඉරියව්වත් එක්ක ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක ගන්න ප්‍රශ්න ඉවරයි හරි හොඳයි ප්‍රශ්නයක් අහන්නද හොඳද නෑ ඕනේ මොකටද මේ ආ කියන්නේ ඉරිද්දස් දාගන්න එපා ඕනේ අහන්න එපා ඕනේ නැත්නම් අහන්න නැත්නම් හොඳයි අර ඊයේ බණට දේශනා කරපු අභිවදනය අභිනන්දනය කියන වචන දෙක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අභිවදති අභිනන්දති අජ්ජෝ සාය චිත්තති. ඒ යමකට ප්‍රේම කරනකොට ඒකට රිංග ගන්නවා, ඒ ගැන කතා කරනවා, ඒක අභිරමණය කරනවා. එච්චරයි. ඒක තමයි අපි කර ප්‍රධානම අකුසලේ. ඕන දෙයක් බලලා ඒක ගැන කතා කරුවානම් ඒක අභිනන්දනය කරුවානම් ඒකට රිංග ගත්තනම් ඒ අය වෙන මොකෝ මාරෙක් ඕනේ නැහැ. බුදුජානක කියනවා නානන් නානන් ධම්මෝ තබ්බේ ධම්මා නාලං අබිනිවේසය. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ රිංග ගන්න තරම් කියලා බුදුජානන්සේ කියනවා. අපි ඒතිෙදි තරක නැතුව මේකට රිංගනවා. ඒකල ඒකන කතා කරනවා. ඒක නේ අභිනන්දනය කරනවා. ඊට පස්සේ ඉතින් ආයේ කොහෙන්ද පව් වෙන්නේ කියලා හිතන්න එපා. කොහෙන්ද මාරය වෙන්නේ කියලා හිතන්න එපා. කොහෙන්ද කර්ම රස වෙන්නේ කියන්න එපා. ඒ ඇති. තේරුණා වාගේ හරියට. <laughs> කියනවා වගේ නේ. අභිනන්දනය කියලා කියන්නේ හැමදෙරනේ එතකොට අපි ඒක ගැන ඒකේ තියෙන ඒක ගැන සතුටු වෙනවා වගේද? ඔය නන්දන වින්දන කියලා වැඩසටහන තමයි. නන්දන වින්දන නම් දන්නවා. ඒක තමයි. ඒක තමයි. නන්දන වින්දන තමයි. කරන්නේ මේකනේ අපි. ගියක් හදාගන්නේ ඕකටමනේ. දානිත ඒක අභිනන්දනය කරන අභිවද ඒක අභි ඒකට රිංග ගන්නවනේ. ඒකට රිංග ගන්නවා. ඒකල ඒක අභිවදනය කරන අභිනන්දනය කරගෙන ඉතින් ඒක පුරාජිරු කිය ඉන්නවා. ඉතින් ගොඩේමනක් නැහැ. දවස සාක්‍ර දෙවියන් දාපු වෙලාවේ බුදුරජාණන්සේ <laughs> යන ගමන් ඌට කියලා යන දක්ක දෙවෙන්දට කියනවලු සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා. මේ ලෝකේ කිසිම දෙයක් එමෙ වැදගෙන රිංග ගන්න දෙයක් නැහැ කියලා කියන හොඳ හොඳයි කියලා දක්ක දෙවෙන්දට යනවා. ටික දවසක් ගියාට පස්සේ පොංකල්ලාන ස්වාමීන් වහන්සේ දිවි ලෝකයට යනවා. දකින්නකොටම සක්‍රීයන දැකලා නිරුපාණන් වහන්සේ වඩිනු මැනෙවි වඩිනු මැනෙවි කියලා මේ පිළිගන්නවා. මොංකල්ලාන ස්වාමීන් වහන්සේ. උයිකල කියනවා දාපු එක හොඳයි. අපි මේ නන්දන වයනේ විශාල ලස්සන මාලිගාවක් ඇදුවා මෙයා මේ විශ්වකර්මයා අද ගෙවදින දවසේ කියලා. කැමැතිද ප්‍රභූවරයෙක් විදිහට ගිහිල්ලා ගෙටක වැඩිවීම මං ගන්නේ මොගලන් සාංශෙත් යනවා. ගිහින් ඉවරලා දැන් ඒක ඇතුලේ පිරීලා දිව්‍යංගන හරියට World Trade Center එක වගේ. ඉතින් මේ ධක්තදේ වෙන පෙන්නනවා වෙන මෙච්චර තට්ටු ගානක් තියෙනවා මේකයි මේක කියනකොට මොකලන් ස්වාමීන් වහන්සේ ඒ වටේට වැවක් පවලා මේක නිකන් පාවෙන පොරොප්ප කැලක් වගේ වෙන්න හදනවා. හදලා වම් මාපට ඇඟිල්ලෙන් පොඩක් අනිනවා. ඇන්නට පස්සේ මේක සහලවන්න පටන් අර ගන්නවා මුළු මේ මාලිගාවම. ඒකට උඩ ඉන්න දේවගණාව ඇදගෙන වැටෙනවා. ඉතින් World Trade Center එකම තමයි. ඉතින් සක්‍ර දේවේන්ද්‍යා හුස්ම ගන්න බැරි ගන්න කිව්වා බුදුහාමුදුරේ එන දවසේ මොකද්ද ඔබට කිව්වේ කියලා අහනවා අන්තිමට. කිව්වේ කිසි දෙයකට ගෙවදින්න එපා. බදා ගන්න එපා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ගියක් හදලා මේ කවුද මේ තිස කර්මයා ඒක පින්නන්ට මාවත් අඳ ගන්න එනවා මේ ලස්සන ගේ කාටද ආඩම්බර කියලා අභිවදනේ අභිනන්දනේ අජෝසාය තිත්ති රින්ගන්න හදනවා කියලා පෙන්නකොට පොඩ්ඩක් ඇඟිල්ලෙන් යනකොට පස්සේ වෙන දේ පේනවනේ අභිවන්දනේ වැඩි වෙච්ච තරමට ගේ හෙල්ලෙනකොට බය වෙනවා අපි පාරයින් තින කොලයකට ඇඟිල්ලෙන් යනකොට අපි ඔකොලේ හෙල්ලුණාට මොකුත් වෙන්නේ නැහැ දඟලන්නෙත් නැහැ මේකේ හදාගත්ත වටින එකක් නම් ඒ තරමට ඒ අභිනන්දනය කරපු තරමට අභිවදනය කරපු තරමට අජෝසාය තිට්ට තරමට ඒකට අභියෝගයක් වෙච්ච ගමන් heart attack එනවා ඒක නිසා එතන තමයි වැඩි පටන් ගන්න ඉවර වෙන්නේ දෙකම එතන තමයි තියෙන්නේ එතකොට ස්වාමීන් වහන්සේ අර අපි කුරුළු සද්දයක් ඇහිලා ඒකට කැමැත්තක් පහළ වුණාම එහෙම අභිවදනයක් වෙන්නේ නැද්ද අපි තුලින්? අභිවදනයක් වෙනවා ගැන කතා කරන්න කිව්වොත්. අභිනන්දනයක් වෙනවා. හැබැයි දන්නවා දැන්. ඒකට ඒ කුරුළු සද්ද පෙන්නේ මාර මාරේක් වගේ. එහෙමනම් ගොඩ. ඒක දැන ගැනීම. කුරුණ දෙල්ලන ඉන්න කොට පොඩක් ඉන්න ගන්න අන්න කුරුල්ලෙක් කියලා තව කෙනෙකුටත් අභිවදනය කරන්න ගියොත් දෙන්නත් එක්කම කන්දෙන් පල්ලට කොණ්ඩුම් පෝ. අපායට යන්නේ ඔළුව පල්ලෙහා තියාගෙන. ඒ නිසා ප්‍රසිද්ධ නායක නාටකයේ නාටකංකාරයෝ කොහෙද යන්නේ කියලා දැනසෙ කියලා නෑ කිලි පේන්න ඇරලා තියෙනවා. වෙන මේකයි වැඩේ. තව කවුරු හරි වශයේ පැවැත්වුවොත් මොන හරි දෙයකට අභිනන්දනය කරගත්තොත් මම කියාගන්නේ කියලා. හොඳයි අපිට තියෙනවා වැඩි පුරත් විනාඩි 20ක් ඉතුරු වෙලා වෙන කාට හරි තියෙනවද අපි දැචිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න සභාවට අපි යොදාගත්ත කාලෙන් තියෙනවා විනාඩි 20ක් විතර ඉතුරු වෙලා අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රථමින් ස්වාමීන් වහන්සේ මම මේ සක්මන් භාවනාව පිළිබඳව යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න කියලා කල්පනා කරා. සක්මන් භාවනාව ස්වාමීන් වහන්සේ මේ බොහොම කෙටි වේලාවකින් සක්මන් කරාට පස්සේ ඒක ඉබේම සිද්ධ වෙන තැනකට දැන් ස්වාමීන් වහන්සේ කාලෙක ඉඳලා පත් වෙලා තියෙනවා. ඒක මේ හරියට අර කිසි කියන්නේ අර ස්වාමීන් වහන්සේ කියනවා නිතරම මේ වෙන දේ දිහා බලාගෙන ඉන්න කියලා. ඒ කියන්නේ අපි ඇඟිලි ගහන්න නැතුව ඒ වගේ ස්වාමීන් වහන්සේ මට ඒක දිහට බලන් ඉන්න පුළුවන්. එතකොට ඒකේ හරි චමත්කාර ගතියක් තියෙනවා මේ විවිධ වේගයන්ට අනුව මේක ඉබේම මේ ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒක හරියට ස්වාමීන් වහන්සේ අර ඔටෝමැටික් වාහනයක් තනි තලාව කන්ද ඒ වගේ තැන්වලදී විවිධ වේග ගන්නවා වගේ මේ ශරීරේ නිකාම ඇවිදිනවා. ඉතින් ඒකේ හොඳ දෙයක් තියෙන ස්වාමීන් වහන්සේ කොච්චර දුර ඇවිද්දත් පොඩ්ඩක් වෙහෙසක් දැනෙන්නේ නැහැ ඒකේ. ඒ අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මට <coughs> මතකයි අවුරුදු ගානකට ඉස්සෙල්ලා මගේ මේ කකුල කාබාදයක් තිබුණා අඩිය තියෙනකොට පොඩ්ඩක් නිකන් පැත්තකට වගේ අඩිය තියෙන එකේ වේදනාවකුත් තිබුණා. නමුත් මේ සක්මන් භාවනාව හුරුුණාට පස්සේ දැන් මට ඒක හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අර ඇදේට කකුල තිබ්බ එක දැන් හොඳට කෙලින් තියෙනවා. හැබැයි මගේ කිසිම ප්‍රයත්නයක් මම ඒකට කරේ නැහැ. මං හිතන්නේ ඒක භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා. ස්වාමීන් වහන්සේ එතකොට මේ සක්මන් භාවනාව මං හිතන්නේ තවත් මට මොන හරි දැනගත යුතු දේවල් තියෙනවද මේ සක්මන් භාවනාව සම්බන්ධව? කොයි වෙලාවක හරි සක්මන අනායාසින් සිද්ධ වෙන වෙලාවක් එනවනම් ඒකට අපේ ලොකු සංජි පාවිච්චි කරපු වචන විස්රාම වෙනවායි කියලා. ප්‍රයත්න කිරිල්ලක් නැහැ ඇවිදිනවා හැබැයි වයින් කර බොනික් එක්ක වගේ ඇවිදිනවා ඒක හරියටම ආනාපාන සතිය කරලා ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම ගෙවිලා කිසිම අරමුණක් නැතුව අපි හිත තන දිහා බලන ඉන්නේ ආන්නේ වගේ මනස් තත්ත්වයකටපත් වෙනවා ඊට පස්සේ ගමන තනිකරම සින්ක්‍රොනයිස් වෙන්නේ අනිකුත් විචල්්‍ය සාධක මත මේක ඔහි ඇවිදින්න පටන් අර ගන්නවා ඒ වෙලාවේදී මුළු ශරීරයේම අභ්‍යංගනයක් සිද්ධ වෙනවා හැම හැම උපකරණයක්ම සම්භාහනය කරනවා ඒකෙදි කරන්න යන්න එපා කෙරුවොත් සුවසේවාවක් හැදෙනවා යන්න ඇරියොත් මේක සුවසේවාවක් තමයි ශරීරේ ඒ වෙලාවේ විතරයි අපි ඒ වෙලාවට විතරයි අපි ජීවත් වෙන්නේ අනික හැම වෙලාවෙම මේක නුහුරට නෙතිලා තියෙන්නේ මේ සමබර භාවයක් ඇත්තෙම නැහැ අපේ වැඩවල. අපි වැඩ කරන්න ගියාම දකුණෙන් වැඩ කරනවා වමෙන් වැඩ කරන්නේ නැහැ. ඒතකොට හිතන්නේ මේ මස් පිටු වල මොකද වෙන්නේ කියලා. අවිදින උරත් කවුරුත් දැනගත්තත් නැත්නම් එක කකුලකින් අපි යන්නේ. අනික කකුල නිකන් ඇදෙන සොත්ති කකුලක්. ඇවිදිනකොට විතරක් පේන්න පටන් ගන්නවා එක්ක අපි දක්ෂිණාන්තිකයි එක්ක වාමාන්තිකයි. මේක තීරුම් ගත්ත දවසේ තීරණදී මෙහෙම අවුරුදු 80ක් ඇවිදිනකොට <clears throat> කොච්චරක් මේකේ බැලන්ස් එක අප්සෙට් ඇයිද කියලා. දැන් සක්මන් කරන උඩේ අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත ඇරලා ඒ වැරදිච්ච දේවල් හදාගෙන <clears throat> ඒකට තන්නේ ක්‍රම සබා ධර්මයට ඉඩ දෙන්න ඕනේ. සබා ධර්මයට අපි ඉඩ දෙන්නේ අවුරුදු 6ක් යනකම් විතරයි. ඊට පස්සේ අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්කා හරිම තාලෙටයි. ඉතින් තාලේ තියෙනවා. අන්තිමට ඇඟ එක්ක ඇනොරෙක්සිය ඇවිල්ලා එහෙම නැත්නම් බොලිමිය ඇවිල්ලා මොනවා හරි කචල්ලයක්. අක්කලත් එහෙම තමයි අයියලත් එහෙම තමයි. කොයි වෙලාවක හරි ඇඟට යන්න දෙන්න කොච්චර සාන්තියක්ද කියලා බලන්න ඒක නිකන් අරියට හොඳ පෝෂ්‍ය ජනක ආහාරයක් දෙන්නා වගේ තෙල් ගාලා ඇඟ අභ්‍යංගනය කරනවා වගේ ඒ සක්මන් කරන්න දෙන්න තියෙනවා නම් කිසි කෙනෙක් නැති තැනක නිසිනින්දේ ඇවිදින්න විශාල සාන්තියක් අයට දෙන. දැන් ඉතින් මේ නගරාසන ජීවිතය නිසා අපිට මොකක්වත් නැහැ. අපිට එහෙම නිසිනින්ද ඇවිද ගන්න තැනක් නැහැ. එහෙම නැත්නම් ඉඩ පහඩුවක් නැහැ, වෙලාවක් නැහැ. ගියත් අපි ඒක විවිධ ක්‍රම කරන්න හදනවා. මොන ක්‍රමේ දැම්මත් ශරීරයට කරන කරදරයක් ඒ. ඒ ශරීරයට නිසිනින්ද යන්න දෙන්න කියනවා. අපි නිින්දෙදී දඟලන්නේ. බබෙක් නිදාගෙන ඉනකොට දඟලන්නේ. ඒ යාගේ වර්ධන වේගය තමයි. ඒ හැටි. අන්න වගේ මේ නිසින්ින්ද සක්මන් කරන්න දෙනවා නම් ඇත්තරම් පරියන්කයක් ඕනෙමත් නැහැ. ওই තරම සක්මනින්ම වැඩේ සිද්ධ වෙනවා. හැබැයි ඒක සම්පූර්ණ ස්වභාවික වෙන්නම විනාඩි 5 10ක් දෙන්න ඕනේ. දීලි වෙලා හැඩ පිටිය දීලා නටන්න එතකොට වෙන්නේ ඔක්කොම මේ හීලින් process එකක් අකන පිට හැරවීමක් වෙනවා. අධික වේග වෙච්ච විවේක වෙලා ව්‍යායාම වෙච්ච නැතිව ව්‍යායාම කරලා මානසික මේ කකුල් දෙක හොඳට සම්බාහනය වෙලා හොඳට ස්නායු පද්ධතිය වැඩ කරන පටන් ගන්නවා. ඒක නිසා මේ සරුවචනාංශේ දුර ගමනක් යන්න ඕනේ නම් දීර්ඝ ගමනක් යන්න ඕන ඊට ඉස්සෙල් දවසේ වෙනදට වැඩිය පොඩ්ඩක් සක්මක් කරනවා. එතකොට ආනන්ද සාංශය දන්නවලු මේ ඇඟ සූදානම් කරනවා කියලා දිග ගමනකට. ඒක නිසා අද බුද්ධ ආගම වැටුනේ සිංහල ජාතිය වැටුනේ සක්මණෙන් කියලා මම ප්‍රකාශ කරනවා. අපි සිංහලයා වැටුනේ සිංහල සක්මන් භාවනා නැතර කරලා. භාවනා කියලා මොකක්ද යක්නම් කරනවා. සක්මන් කරන්න ගත්තොත් ආයෙ සිංහල නැගිටලා හිටින්න වැඩි කල් යන්නේ වෙන්න මොකක්වත් නැහැ රහසක්. සතිය සක්මන. කවුරක්වත් දන්නේ නැහැ ගෙදරත් එක තරහ වෙලා වගේ බේන්න තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. එක්ක බූට් එකක් කාලා එහෙම මොකක් හරි එකක් අචල්යක් කියලා තමයි හිතෙන බිස්නස් අවුත් වෙලා. මොනවාරි කියලා මිනිස්සු කියනවා. ඒ නිසා ප්‍රසිද්ධිය දක්වන්න කැමතිත් නැහැ තරණ කට්ටිය. අනම්මනකට කතා වතුනවන කියලා. සක්මන් කරලා බලන්න ඔය ඔය භාවනා මධ්‍යස්ථානයේ දිලක් ඕනෙත් නැහැ. නිසද්දාවක් ඕනෙත් නැහැ. මොන જાතිය තිබ්බත් සක්මන් කරන්න පටන් අරගත්තොත් ඔය පරියන්ක භාවනාවක් අවශ්‍ය කරන ගොඩාක් අඩුම කඩුම අවශ්‍ය කරන්නේ නැහැ සක්මනට. හැබැයි ඒක අර විස්්‍රාම වෙනවා කියන එක අඳුරගන්න. විස්්‍රාම වෙන්න ඕන හොඳට කය විස්්‍රාම වෙන්න ඕනේ ඒක තමයි විවේකයේ කියන්නේ තමයි මේ මේ මොකද්ද මේ හුදේකලාව කියන්නේ ඒ සමහර කොටක පෙන්වන්න බෑ ඒකට මුස්පීන්තුව කියලා හිතලා පැත්තකට දානවා නමුත් මේ හුදේකලාව වෙන්න විස්්‍රාම වෙන්න පටන් අරගත්තොත් පේනවා මොනවා තිබුණත් විස්්‍රාමේ කැඩෙනවා මිසක්ක විස්්‍රාමේට මොකක්වත් ඕනේ නැහැ ඒකට tie ඔක්කොම තියෙනවා විගාව අවසරයි ස්වාමීන් වහන්සේ මේ පරියංක භාවනාව සම්බන්ධවත් පොඩි තීරුම් කර ගැනීමක් අවශ්‍යයි කියලා හිතෙනවා. ස්වාමීන් වහන්සේ මම පරියංක භාවනාවට ඉඳගෙන සාමාන්‍ය සුළු වෙලාවක් වගේ යනකොට මට එහෙම මේ ආනාපාන සතියම වැටහෙනවා කියන්න අමාරුයි. නමුත් මම අර ඔබ වහන්සේගේ උපදේශ අනුව <coughs> මේ ඉන්න ඉරියව්වට හිත යොමු කරගෙන ඉන්නකොට මේ ටික දවසක ඉඳලා මේ ආනාපානේ වැටෙන්න පටන් ගන්නවා. හැබැයි ස්වාමීන් වහන්සේ එහෙම ඉන්නකොට සිතවිලි සෑහෙන එනවා. නමුත් මට මතකයි වහන්සේගේ උපදේශයක් අනුව මට හිතුණා මේ එනේන සිතවිලි සම්බන්ධ පැටලෙන්නේ නැතුව සිතවිල්ල සිතවිල්ලක් විදිහට මෙනෙහි කරන එක නිවැරදි කියලා. එහෙම හිතපු නිසා ස්වාමීන් වහන්සේ ආනාපානය වැටෙන්න පටන් ගන්න ආස්වාස ප්‍රස්වාසයේ වැටෙනවා. හැබැයි ඒක ස්වාමීන් වහන්සේ මේ එච්චර මේ තීව්‍රතාවයක් දක්වන්නේ නැහැ මේ කෙටිද දිගද කියන වශයෙන් සාමාන්‍ය විදිහට ආනාපාන ආස්වාස ප්‍රාස්වාසයේ වැටෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ඉන්නකොට ඉබේටම වගේ තේරෙනවා මේ බෙල්ල ඉදිරියට නැමෙනවා. ඉස්සරන ස්වාමීන් වහන්සේ මම එහෙම වෙනකොට මම ඒක මම නැවත සකස් කරගන්න උත්සාහ කරනවා. නමුත් ඔබ වහන්සේගේ උපදෙස් අනුව මම එහෙම කිසිම උත්සාහයක් දරන්නේ නැහැ. වෙන දෙයක් විචාවේ කියලා බලාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේ කඳ හොඳටම ඉදිරියටම නැමෙනවා. හැබැයි ඒක හොඳ සිහියකින් වෙන්නේ. අවට වෙන හැම දෙයක්ම හොඳට ඇහෙනවා. ඒ හැම සද්දයක්ම ඇහෙනවා. මේ වෙන දේ හොඳම හොඳ විමසිල්ලෙන් මේක වෙන බව මට තේරෙනවා. හැබැයි මේ වෙලාවට ආස්වාස ප්‍රසවාසයත් වැටහෙනවා. එක අවස්ථාවක ස්වාමීන් වහන්සේ මේක මෙහෙම ඉදිරියෙන් නැමෙන එක අතන මැද්දේ සිතවිල්ලක් ආවොත් අර නැමෙන එකේ ඊ පොසිෂන් එකේ නවතිනවා. නවතිලා නැවතත් මම මේ සිතවිල්ලක් ආවොහම ඒක සිතවිල්ලක් සිතවිල්ලක් කියලා මෙනෙහි කරලා ඒ සිතවිල්ල ගියාට පස්සේ නැවතත් ආයෙත් තිබිච්ච තැන ඉඳලා ආයෙ නැවත ඒ ශරීරේ නැමීම සිද්ධ වෙනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා එක තැනකදී ස්වාමීන් වහන්සේ නවතිනවා. හැබැයි නවතින වෙලාවට ඒ අපා ඒ ඉරියව්වේ තියෙන අපහසුතාවය නිසා යම් යම් වේදනාවල් දැනෙනවා. නමුත් මම ඒවා එච්චර ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මම කිසිම ආයාසයක් දරන්නේ නැහැ. නමුත් ටික වෙලාවකින් හරියට අර හුලම් බහැපු බයිසිකලයකට හුලම් ගන්නකොට ඉස්සෙනා වගේ මේ ආස්වාස ප්‍රාස්වාසයේදී හැම ආස්වාසයක් කරාම මේ ශරීරයේ ටික ටික ටික ටික ස්ලෝ මෝෂන් එක ඉස්සෙන්න ගන්නවා උඩටම ඉස්සෙලා ඊට පස්සේ නැමිච්ච බෙල්ල ආය නැවත ඉස්සෙනවා. ඊට පස්සේ සමහරවිට අත් ඉස්සෙනවා. එතකොට දත් ඇඳි වගේ දේවල් තද වෙනවා තේරෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මේ හැම දෙයක්ම වෙනකොට මට ආනාපානිය දිහත් බලන්න පුළුවන්. ආනාපානියක් තියෙනවා. හැබැයි මේ සිද්ධිත් මේ විදිහට වෙනවා. අර මේ එන සිතිවිලි ස්වාමීන් වහන්සේ මම දැන් එනකොටම ඒවා සිතවිල්ලක් සිතවිල්ලක් කියලාම බැහැර කරලා නිකන් ඉන්න එකක්වත් විශ්ලේෂණය කරන්න යන්නේ නැහැ එක සිතවිල්ලක්වත් ඉතින් ඒ නිසා සිතවිලි දැන් එච්චර කරදර කරන්නේ නැහැ යයන් මුල් කාලේ නම් ස්වාමීන් වහන්සේ දැන් කකුලේ වේදනාවක් ආවොත් ඒ වේදනාවට පුළුවන් තරම් ඉඳලා ඉරියව්ව මාරු කරන වගේ දේවල් කරනවා නමුත් මෑත කාලේ කර ඔබ වහන්සේ කියන්නේ මමයව මැදිහත් වෙන්නේ නැතුව මේ භාවනාව කරගෙන යන්න කියන උපදේශය නිවැරදිව දැනගත්තට පස්සේ මං ස්වාමීන් වහන්සේ මුකුත් කරන්නේ නැහැ. මේ වේදනාවක් ආවත් මුකුත් කරන්නේ නැහැ. නමුත් එක පර්යංකයකදී මට වැටහුණා මේ වේදනාව සියුම්ම ඇති වෙන හැටි. මම කවදාකවත් අත්විඳලා තිබුණේ නැහැ මේට ඉස්සෙල්ලා. ඒක සියුම්ම ඇති වෙලා නැවතත් ඒක ඒ වේදනාව නිකන් සීතලක් බවට පත් වෙලා ඒ වේදනාව නැතුව ගියා. හැබැයි ස්වාමීන් වහන්සේ මාකේක මට ඒක මගේම අවබෝධයක් වුණාට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ මම වේදනාවල් මට කරදර කරන්නේ නැහැ භාවනාවේදී. එකම වෙන වැඩි ස්වාමීන් වහන්සේ දැන් අර විදිහට පර්යන්කයක් පැයක් හෝ පැයකමාරක් ඉන්නකොට අර ශාරීරියේ නියම පොසිෂන් එකකට ඇවිල්ලා ඊට පස්සේ ආස්වාසයත් වැටෙනවා වටේ පිටේ සද්දත් ඇහෙනවා හැබැයි ස්වාමීන් වහන්සේ මේ ආස්වාසයේ කිසිම මෙහෙම විශේෂයෙන් කියලා වෙනස් වීමක් දකින්නේ නැහැ. හරියට අර වේල්ලකින් වැටෙන වතුර පොදක් වගේ නිකන් ආස්වාසය දැනෙන ඒ අවස්ථාවට එතකොට ස්වාමීන් වහන්සේ මගේ මේ භාවනා සෙෂන් එකත් ඉවර වෙනවා. ස්වාමීන් වහන්සේ මට ඒ පරියන්ක භාවනාව සඳහා මොන හරි යම් කිසි උපදෙසක් දෙන්න තියෙනවද නැත්නම් ස්වාමීන් වහන්සේ මට අවවාදයක් තියෙනවා මට මේ විස්තර වෙන්නේ විස්රාමයේ කියන වචනේ තමයි. භාවනා කරනකොට නැවතිල්ල වෙන්න ආරෙන්න විස්රාමයේ වෙන්න ආරෙන්න. ඒක හුදකලාව කියන්න පුළුවන්. ඕක තමයි මේ සම සාමි කියලා කියන්නේත් ඕක තමයි. හුදකලාව කියන්නේත් ඕක තමයි. ওই වෙන දේ මේ වෙන දේ දිහා ඇඟිලි ගැහිමකින් තොරව බලා ඉන්නවා කියන්නේ උපරිම උපේක්ෂාවක් ඕන. උපරිම පෞරුෂත්වයක් ඕන. උපරිම ශ්‍රද්ධාවක් ඕන. උපරිම සතියක් ඕනේ. ඔය සීල කියලා කියදයි. නමුත් පොදු වචන ලස්සන වචන තමයි විස්රාම වෙනවා. හොඳට විස්රාම වෙන්න දෙන්නේ. එයා දන්නවා 100%ක්ම කරන්න ඕන දේ. අත ගැව්වොත් ගෝරි ගොඩයි. අත ගැහුවොත් දැනගන්න ඉතින් නැති බැරි කමකට අත ගැහුවා මේ ටික මම නොකල යුතුක් අපරාධයක් නෙවෙයි නොකල යුත්තක්. ඇඟට කරගන්න දෙන්න. කවදා හරි මේක පුරුදු කරගත්ත කෙනෙකුට කිසිම වෙලාවට තව කාටවත් උපදෙස් දෙන්න හිතෙන්නේ නැහැ. එයා ගන්න යාට උදේ ගන්නවා ඇහුවොත් කියනවා. එහෙම නැහැනේ. මොනම දෙයක්වත් අපිට කිසි හේතුවක් ඉපදෙනකොට කිසිම දෙයකට උපදෙස් දෙන්න බැඳිලා ඉල්ල නැහැ. ඒගොල්ලෝ අපිව වත් කරවොත් කියන්නේ නෑ මම නීතිඥ විභාගේ පාස් කරලා නෑ ඒ නිසා මට බෑ පෙරක දොරුවෙක් වෙන්න වෙන කෙනෙක් අල්ල ගන්න. අපි උනේ පැනලා දෙන්න හදනවානේ. අරට උපදෙස් දෙන්න හදනවා මෙයාට උපදෙස් දෙනවා ඊට පස්සේ වෙන්නේ අර අල්ලපු ගෙදර තියෙන ප්‍රශ්නත් ඔක්කොම ඔළුවේ දාගන්න. එතන මේ ශරීරයත් එක්ක වැඩ කරනකොට හොඳට බලන්න එයාට එයා මේ පරිණාමයේ වෙලා අවුරුදු කෝටි ගාණක මේ RNA DNA එකක් පාසා පුදුමාකාර තොරතුරු ගැත් තියෙන. එයාට වැඩ ගන්න දෙන්නේ. වැඩ කරන්න දෙන්න බෑ පුල් සම්පූර්ණ අවධානය. සම්පූර්ණ සතියේ. සම්පූර්ණ එලෙබසිටි සීයෙන් බලන් ඉන්න. මිච්චි නැති කිසිම දෙයක් මේ සතියේට නැහැ. එහෙම ලස්සන දැනෙනවා. ටික වෙලාවක් ඉන්නකොට පේනවා නිකන් හොඳටම එඩිට් කරපු ලස්සන වීඩියෝ ෆිල්ම් එකක් බලනවා වගේ. හොඳට එඩිට් කරලා දෙන හොඳට නළුව රඟපානවා. හරිම තාත්විකයි. බොක්ස් ඔෆිස් නෙවෙයි වෙන වාර්තා හිටක් දෙන්නේ තියෙනවා. හරිම තාත්තිකයි මේ රංගපෑම මේ මමය නැත්තම්. මේකා තමයි කරන හරියක් ඔය ඔක්කොම කචල් දාන්නේ. ඌට පොඩ්ඩක් පෙන්ෂන් යන්න කියලා පැත්තකට බලන එකයි තියෙන්නේ. එතකොට හිතනවා manussත්ත්ව ප්‍රතිලාභය කොච්චර පිනක්ද කියලා. manussත්ත්ව ප්‍රතිලාභයේ ප්‍රතිලාභයක්මයි. මේක මේ කරදරයක්, බදයක් මේ මොකක්ද හිතේ නැති ඌගේ වැඩ ටික කරගන්නවානේ. කරගන්න දුන්නාට පස්සේ ඉවරයි. ඒ ඒ වගේ මිනිස්සේ නායකත්වයක් ගත්තොත් කවදාක පටලවිලක් එන්නේ නැහැ. කහගත්ත ඩොල්ට ඇඟිලි ගන්න යන්නේ නැහැ. අවුත් කියනවා එහෙම නැත්තම් කියනවා රාජනීති සංග්‍රහය කියන පොතේ නීති සංග්‍රහය කියන කරපන්. මං කවුද උඹට කියලා දෙන්නේ. අතේ නිතරම පොල් තෙල් ගාගෙන ඉන්නේ. දන්නවා කොස් කපන්න තියෙන්නේ. තෙල් ටික ගාන ඉලුවාම කැපුවා ප්‍රශ්න නැහැ. මොකද පොල් තෙල් එක නෑත ගානේ. ගලවන්න දෙයි. ඒකේ අනිත් පැත්ත තමයි GestureDetector ජීවිතය කියන්නේ හැම මගුලටම අත දාන. අල්ලපු GestureDetector වලට අත දාන. වැඩිම නිකන් කටුවත්තක් දුවි පාරක ඇදගෙන යනවා වගේ ඌරගෙන ඇද්දගෙන අනාගෙන යනවා. හැබැයි ඒකේ ජොලියක් තියෙනවා. හැබැයි මට හිතෙනවා පැත්තකට ලබලා ඉන්නකොට ඒකෙත් තියෙනවා මේ මේ ටොං ගන්න දන්නේ නැති එක කනකොට මඩ ගන්න දන්නේ නැති එකේ ඒකෙත් ජොලියක් තියෙනවා. ඊට පස්සේ හිතන ඔක්කොම වෙන්න ඇරලා බලන්න හිටුවාම ඔය දෙක දකින්න ඕනේ. මනුස්ස ජීවිතය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. තාමදි තව කණ්ඩ වේ ටික. ඔව් කක කක යනකොට පිළිලයි. තිරුම් සම්මයි. දැයි අපිට එහෙම වෙන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැත්නම් අපි මේ වෙලාවේ සැසිවාරේ නිමාව සඳහන් කරනවා අපිට තියෙනවා අපි හත දැන් 3:00 2:00 වෙලාව හතරට අපි නැවත රැස් වෙනවා පරියන්ක භාවනාව සඳහා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.